දැයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් තවත් 10ක වැඩමුළුවක ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන මේක මම හිතන අපේ ඉලක්කම් ක්‍රමයේ හැටියට 48 වෙනි භාවනා වැඩමුළුව. ඉතින් අපි වැඩමුළුව පටන් ගන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම අලුතෙන් ඉනාය සලකවුවොත් කාරණා තුනක් මේ පැත්තෙන් අපි ආරම්භයේදී සලකා සලසා දෙන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ඒ අතෝ සීලයක පිළිටවන එක දෙක තමයි අදාළ කර්මස්ථාන පිළිබඳව මූලික උපදේශ පන්ති අධ්‍යයන එක තුන්වෙනි එක තමයි යත්තන්ඩ කාලසටහන දිනචර්යාව පිළිබඳව මතක් කරලා දෙන එක ඒක මේ වෙනකොට මේ වැඩසටහන සම්බන්ධීකාරක මහත්මයාටින් සිද්ධ වෙලා තියෙනවා ඒ අනුව අපි භාවනා වැඩමුළුවේ පළවෙනි දවස් වශයෙන් අද කාලසටහනේ හැටියට කාලය වෙන් වෙලා තියෙන්නේ දහම් ගැටළු සඳහා නැත්නම් පැනවීම විසඳුම් වැඩපිළිවෙලක් එහෙම නැත්නම් අපිට ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් අර මෙතෙක් ඉදිරිපත් කරපු භාවනා උපදේශ පිළිබඳව එහෙම නැත්නම් කාලසටහන පිළිබඳව එහෙම නැත්නම් තමයි මේ සමාදන්ව රකින්න අටසිල් පිළිබඳව යම් කිසි කෙනෙකුට පැහැදිලි කර ගැනීමක් විශ්ල කර ගැනීමක් අවශ්‍ය වෙනවා නම් කරුණාකරලා ඒක මේ වෙලාවෙ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ ඒ සඳහා වෙන මාය වේලාවක් ගන්න. ඊට අමතරව යගේ ධර්ම සාකච්ඡාවකට අපි අපි ගත කරන ආධ්‍යාත්මික ජීවිතේ වගේම භාවනා ජීවිතේ මතුවෙන ගැටලුත් ඉදිරිපත් වෙනවා. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ පුරුදු පළපුරුදු අත්දැකීම් කරපු විදිහට ලියලා ඉදිරිපත් කළා කියන්න පුළුවන් කල්ැතුව. එතකොට ඒක සභාගත කරලා ඒ අනුව අපි ධර්ම සාකච්ඡාට පොට පද ගන්න. ඒ කෙරෙන අතර වාරේ යම් කිසි කෙනෙකුට පිරිසිදු කර ගැනීමක් නැත්නම් මතයක් ප්‍රකාශ කරන ප්‍රශ්නයක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් වාර්තාගත කිරීමේ පහසුව පිණිස ඉල්ලී ඉල්ලීමක් කරනවා. ඒක මේ මයික් එකක් අරගෙන පාවිච්චි කරන්නයි කියලා. එතකොට ඒ ශබ්ද පටිගත වීමේදී ප්‍රශ්නයක් වාර්තා වෙනවා, උත්තරේත් වාර්තා වෙනවා. එහෙම නැතුව කට වචනෙන් කිව්වොත් උඟක් කාලවට මේ ප්‍රශ්නය අවශ්‍ය සද්ද තීව්‍රතාවයෙන් වාර්තාගත වෙන්නේ නැති නිසා මෙතෙන් එන්න බැරි නමුත් මේ වැඩසටහනට නැත්නම් වැඩසටහනේ වාර්තාවට හුම්කම් දෙන්නේ නැත්තෝ එතකොට චෝදනාවක් කරනවා නැත්නම් කියාපෑමක් කරනවා ප්‍රශ්නේ ඇහින්නේ උත්තර විතරයි ඇහින්නේ කියලා ඒ නිසා අපි මයික්ස් දෙකක් ඉදිරිපත් කරන සභාවට කාට හරි ප්‍රශ්නයක් අවශ්‍ය නම් අත උෂීමක් කරන්න. එතකොට මේ මයික් එකදී ඒකට කතා කිරීමේ සභාවට වගේම වාර්තාගත වීමට ප්‍රශ්නේ සෞඛ්‍ය සම්පන්න ජීවිතපත් වෙනවා. ඉතින් මේ හඳුන්වා දීමෙන් පස්සේ අපි දැන් ලිඛිත ප්‍රශ්න 90 ප්‍රශ්න වැඩි පටන් අරගන්නවා. මම අරවින්දින් ඉල්ලා හිනවා. මේ ප්‍රශ්න ටික එකින් එකට සභාගත කරන්නයි. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය නමෝ බුද්ධාය ගෞරවනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාව දිගටම කරමි හිස් තැනක සිත නතර වී ඇතත් දිගටම භාවනාව කරගෙන යමි සමහර අවස්ථාවල සිතවිලි පැමිණියත් එය අනිත්‍යයි ලෙස මෙනෙහි කරමි එවිට සිතවිලි වලින් බාධා නොපැමිණේ අද උදේ භාවනාවේ යෙදී සිටින විට මගේ අත දිස්ුණි. ටික වේලාවකින් එය දිය වී යන බවක් දුටිමි. එවිටම සිහි වූයේ ශරීරයෙන් මෙලෙස ශරීරයත් මෙලෙසින් දිය වී යන බවත් ඒ සමගම මරණය මෙනෙහි කළමි. කරු ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවක එසේ දිගටම මරණානුස්සතිය මෙනෙහි කිරීම නිවැරදිද යන්න ඊතා කරුණාවෙන් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. අවසාන කොටසට අපි ප්‍රශ්න ඉදිරියම් කරුවොත් භාවනාවේදී මොකක් හරි කියන මානසික තත්ත්ව නැත්නම් මනෝ තත්ත්වයේ අනුව ගොක්කලාට සංඥාවේ අනුව ඒක රූපාකාරයෙන් සද්දාකාරයෙන් විවිධ විදිහට සංඥා දිස්සෙන්න පටන් අර ගන්නවා ඒ දිශෙන් පටන් අරගත්තට පස්සේ ඒ සංඥාව අනුව යෝගාවචරය නිත්‍ය සංඥාවේ හිටියොත් මේ එන දේවල් ඔක්කොම නිකන් දලන ගඟක් වගේ අනිත්‍ය භාවයට ගන්න නැතුව නිත්‍ය සංඥාවක් හිටියොත් මේක මට මරණානුසතිය වරණ නිමිත්තක්ද මම මේක දිගේ දිගට යන්න ඕනද කියලා කතා ප්‍රශ්නෙම මතුවෙන්නේ මේ එන සංඥාවක් අල්ලගෙන. මේවා එන්නේ යණ්ඩයි. ඒක නිසා අපි දිගින් දිගට මරණානුසතිය කෙරුවොත් එහෙම අර ආපු එකෙන් ඇති කරගත්ත දෝංකාරය දිගටම මරණානුසතිය යන්න යන්න සමතේට අනුග්‍රහයක් වෙන අතර විපස්සනාට බාධාවක් කරනවා. විපස්සනාට අනුග්‍රහයක් වෙන්න කරන්නේ මේ සංඥාවක් මතුන ඕක ගියar පස්සේ තව එකක් කියනවා. ඒක කිසිම ඊගාකට සම්බන්ධයක් නැහැ. ඊගායක ඊගාකට සම්බන්ධ නැහැ. දිගටම අනිත්‍ය සංඥාවේ එහෙම නැත්නම් විපරිණාමය එහෙම නැත්නම් ක්ෂය වෙනම හැටි, වැය වෙන හැටි, නිරුද්ධ වෙන හැටි බලනවා නම් ওই මතුවෙච්ච දහහකුත් දසදහසකුත් සංඥාවල් අතර මේ එකක් අල්ලගෙන තියෙනවා. මේකෙන් පේනවා අපි අපිට අඟට විකල්ප 1000ක් දුන්නොත් අල්ලන්නේ එකයි. මේ තමයි අපේ පෞරුෂත්වය. මේ තමයි අපේ රුචි අරුචිකම්. මේ තමයි අපේ අගයන් ආඩම්බරයන්. ඒ නිසා මේ අල්ලගත් එක අනුව මරණානුසතිය කරනවද බුද්ධානුසතිය කරනවද කියන එක නෙවෙයි. මුදුවට දැනගන්න ඕනේ නැහැ ඒක කල්ලලා තියෙනවා. ওই මුළු ගමනේදීද ගමනේදීම හම්බුනේ ඒක සංඥාවක් නෙවෙයි. සංඥා කෝටි ගණක් හම්බ වෙනවා. හම්බ වෙන එකෙන් අල්ලන එකෙන් තමයි මිනිහා නොමිනිහා තේරෙන්නේ. තමන් අල්ලන්නේ තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට තමයි. ඒ නිසා ඒක අල්ලුවාට පස්සේ ආමෙන්න මගේ හැටි. මගේ ස්වභාවය තමයි මෙච්චර අරමුණු බේනකොට මේ අත් දැක්කා. අත කුණු වෙලා යනවා දැක්කා. ඒ අනුව ඒකේ ජරාව නැත්තම් මරණේ සීපත් වුණා. දැන් ඒ අදහස ඒ හුදු මතියක් සත්‍යපවටපත් වෙනවා. concept become reality. ඉතින් මේ විදිහට තමයි හිතින් එන අදහසක් මතුන ඒක අපි යථාර්ථයක් කරගන්න හදන. යථාර්ථයක් කරගන්න හදන මේක ස්ථිරව එල්බ ගැනීම. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා එල්බ ගත්ත දේ හරිද වැරදිද දිගට කරන්න ඕනද කෙටියට කරන්න ඕනද කියලා. ඒ කවදා හරි Tamandම තියෙන්නේ මේ ගලන ගංගෙන් කල්ලගෙන ඒක ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒක ප්‍රශ්නයක් කරගත්ත ගමන් මානසික ආතතියක් ඇති කරනවා. ප්‍රශ්නයක් කරගත්ත ගමන් සාරද්ද භාවයක් ඇති වෙනවා මම කරනවා හරිද වැරදිද දිගට කරන්නද කොට ඕකත් අර අනිකෝ සංඥාවක යන්න ඇරියා නම් යරයි මේ යන්න දෙන්නේ අපේ හිතේ ස්වභාවය ඒක තමයි වර්ණාව ශෝෂණයක් තියෙන්නේ ගොඩාක් ඉදිරිපත් කළාට පස්සේ අපි අල්ලන එකෙන් කියයි මිනිහා නොමිනිහා බව ඉතින් මේක වගේ සභාවකට ඉදිරිපත් වෙච්චාම මේක ඒ අත්දැකීම හරහා අපිට ඔක්කොටම අත්දැකීමක් කරගන්න පුළුවන් කැමේශ කරලා තිබ්බහම සීළු දේ සම්පූර්ණව අපි කන්නේ අපි පිඟාට දාගන්නේ මගේ රුචි ටික තමයි. මගේ රුචි ටික විතරයි මම රස බලන්නේ. මගේ රුචි ටික විතරයි මම බොක්කට දාගන්නේ. මගේ රුචි ටික තමයි මම අවශෝෂණය කරන්නේ. මගේ රුචි ටික තමයි මම අසුචි වශයෙන් පිට කරන්නේ කියලා කියනවා කැමේශෙන් මං කෑවයි කියලා. ඇත්ත තමයි. නමුත් කැමේශකින් තාම අංශ මාත්‍ය කරන අත්දැකීම සහිතව තමන්ගේ කාපු ටික තෝරා ගන්නවා. ඒක නිසා මෙතනදී තේරුම් ගන්න ඕනේ මේසි ප්‍රශ්න වෙන මේකක් Taman තෝරගන්න එක ඒක අපේ ජන්මවාන්ගතව එහෙම නැත්නම් කියනවා දයෝපගතව උපනිෂේ සම්පත්තන සිද්ධ වෙනවා මේක නැවත නැවත සිද්ධ වෙයි. ඒක කිසියම් ඔය ලියන එකට කිසිම අයිතිවාසිකමකුත් නැහැ අධිකාරියකුත් නැහැ. මේක වෙන්න අරින්ට නැවත නැවත හිතට ස්වයංවරය කරගන්න අරින්ට. කරලා බලන්න මේ මගේ හිත කියන්නේ මොන වගේ දේවල් වලට කැමති එකක්ද මොන වගේ දේවල් අකමැති එකක්ද මොනවද අල්ලලා බදාගන්නේ මොනවද යන්න අරින්නේ මේක නිසා බොහෝ දේවල් වලට යන්න ඇරියොත් විතරක් අපිට ප්‍රകൃතිය දැනගත හැකියි නැත්නම් අල්ලගත්ත දෙත් එක කල්ගත කරන්න පටන් අරගත්තොත් සම්පූර්ණ අර අවස්ථානෝචිත ගතිය ඉන්නේ දේ දැක ගන්න පුළුවන් ගතිය මගේ හැරෙනවා එනිසා භාවනාව හොඳ තැනක තියෙනවා මේ ඉස්සරහට ගියාමත් තමන් ඉස්සරහා ගොඩාක් ඒ වගේ මාරු වෙන සිද්ධි සිද්ධ වෙවි. එකකටවත් ඇඟිලි ගන්න එපා. හිත මේක තීරුවයි කියලා දැනගත්තොත් ආ මෙන්න හිතේ රුචිකත්වය කියලා දැනගන්නවා. මිසක් ආ ඒකත් එක වැඩිතර කිමිසුන් වලට වැඩිතර ගණන් වලට යන්න ගියොත් වෙන්නේ ඊගා චිත්තක්ෂණය නවමුණු වෙන්නේ නැහැ. ඒකට ඉස්සලා චිත්තක්ෂණය කෙලෙසිලා මරණානුස්සති කියන චිත්තක්ෂණය එන්නේ ඉතින්. වැරද්දක් නැහැ. මරණානුස්සති කිරීමේ සමතානි සංස ලැබේ. විපස්සනානි සංස වශයෙන් කරණ තියෙන්නේ ඒකත් එන්නේ යණ්ඩයි ඊගාව එකක් එන්නේ යණ්ඩයි ඒවට එහෙම යණ්ඩරලා බලන්න පුළුවන් නම් ඒ අරමුණේ නිකලෙසි අරමුණේ සාරද්ද නොවි අරමුණෙන් සංස්කාර ඇති නොකරගෙන අරමුණෙන් ආතතිගත වෙන්නේ නැතුව අරමුණෙන් අසහනයකටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කොච්චරද කියනනම් මේ පැයේදී ගත වෙච්ච ලක්ෂයකුත් අනිකුත් අරමුණු වලින් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති යම්සේද ඒ වගේ මේකක් දීලා දාන්න පුළුවන් වුණා නම් එහෙනම් බුදු උණයි කියයි. මේ එක අරමුණක් නිසා එල්ලීලා තියෙන කොක්කේ ඊට පස්සේ ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. මේ දිගටම මරණසුති කරනවාද මොකද කෙරුවා හරිද වැරදිද? ඉතින් අර අනිකුත් ඒවා යනා වගේ මේකත් යන්න එක කියන්න නම් ලේසි. මතෝ හිතන තරම් ලේසි නෑ ඕක යන්න අරින එක. මොකද අපි මේ එක අල්ලගන්න තමයි අනිත් ඔක්කොම ඇත. ඒ නිසා ඒ සියල්ල පාවදilla අල්ලගත් එක මොකಾದෝ මොකಾದෝ බදාගත්තා වගේ අල්ලන. ඉතින් ඒක දිහා බලන්න පුළුවන් හැකියාව තමයි බුදුජානක දකින්නේ මනසක තියෙන, මනුස්ස මනසක තියෙන බොහෝ දේවල් දෙනකොට මම අල්ලන්නේ මෙහෙම දෙයක්. මගේ රුචි අරුචිය මෙහෙමයි. මගේ නැති භාවයේ, නතු භාවයේ මෙහෙමයි කියලා දැක ගන්න නම් අල්ලගත්තත් එක එකත් එක්ක වැඩි දුර ගනුදෙනු කරගෙන ඉන්නවා. ඒකට යන්න රෙන්ඩිකා වෙන එකත් බලන්න. බල බල යන්න පටන් අරගත්තොත් මේක පුදුම තිරියංකමකට වැටෙනවා හිත. මොකක් හරියක් අල්ලගත්ත ගමන් නාකි වෙන්න පටන් ගන්නවා. ඒකත් එක්කම ඇදී ඇදී යනවා. එනේන දෙයට අලුත් වෙන්න පුළුවන් නම් පැටලෙන කාලේ පාසි බැඳෙන්නේ නැතුව වගේ හිත නිතරම නික්ලේහිව තියෙනවා. නතර වෙච්ච ගමන් ඉතින් පාසි බැඳෙනවා. ඒකට කියනවා නිත්‍ය සංඥාව කියලා. සමහරට සුඛ සංඥා නෙමෙයි කරන් තියෙන අසුඛ සංඥාව, සුභ සංඥා නෙමෙයි කරන් තියෙන අසුභ සංඥාව. නිත්‍ය සංඥාවත් එක්ක ওই දිගට පාසි බැඳීමක් වෙනවා. හිතට නොදැනීම, ඇඟට නොදැනීම මම ආත්ම සංඥාවක් එනවා. එනිසා මේ මතුවෙන දේවල් අනෙකුත් අරගෙන වගේම නොසලක හැරීම කියන වචනේ මම පාවිච්චි කරන්නේ ප්‍රතික්‍රියා නොකර. නැත්නම් ප්‍රතික්‍රියා කරනවා නම් කරන බව දැනගෙන යන්න හරිනවා නම් හරි ලේසි. ඒ මං කියන අතරම ලේසි කියලා වචනෙට කිය හැකි මට හරි අමාරුයි. ඒකයි ඒකයි කමටහන. ඒකයි සුද්ධ වෙන්න ඕන තැන. ඒක නිසා අනෙකුත් දහසකුත් එකක් අරගෙන උන්ට යන්න ඇරියා වගේ මේකත් යන්න ඇරියා නම් හොඳයි. ඒ එහෙමනම් වෙනකොට අද සාකච්ඡා කරන්න ප්‍රශ්න ඉතුරු වෙන එකක් නැහැ. ඔක්කොම යන්න හැරියොත්. ඉතුරු වෙන අල්ලගන්න එක තනුව තමයි අපි සාකච්ඡාව මෙහෙවන්නේ. නමුත් මේ මේ මම මතු කරලා දෙන්න හදන මේ කාරණාව අනිතර Taman තුලින්ම සිද්ධ වෙන්න අනේ එදාට අපි කර්මස්ථානාචාරවලින් ස්වාධීන වෙනවා අරමුණු වලින් ස්වාධීන වෙනවා කෙලෙස් වලින් ස්වාධීන වෙනවා සංස්කාර වලින් ස්වාධීන වෙනවා අල්ලගත්තොත් විතරක් අහු වෙනවා. කරදර ස්වාමීනි පිම්බීම හැකිලිම බැලීමේදී ආනාපානයෙන් මුල මැද අග නොපෙනේ. මුල සහ අග පමණක් වැටහේ. එනමුත් මුල මැද අග යන ත්‍රිත්වයම බැලීම අනිවාර්යද? ගෞරව වේවා. අපිට මොන මෙහෙම කියන්න පුළුවන් විවිධ පැත්තකින් මේකට උත්තර දෙන්න පුළුවන් සංසිද්ධියක් ගත්තාම ඒ සංසිද්ධියේ නැත්නම් මේ අරමුණක් ගත්තාම සිද්ධියක් ගත්තාම සංසිද්ධිය කියලා කියන එකක් ගත්තාම ඒකේ මුල මැදාග තුනක් තියෙනවා. මුල දැක්කොත් අනිවාර්යයෙන්ම ඒ අරමුණේ ඒ චිත්තක්ෂණේ මැදයගෙන් දකින්න බෑ. මුල දැක්කොත් මුල දැකීම නිසාම හිත කොච්චර හිර වෙනවද කොටු වෙනවද කියන මැදවක දකින්න බෑ. නමුත් ඒ අරමුණම නැවත වෙනකොට ඊගා චිත්තක්ෂණේදී සමාහට මැද දකින්න පුළුවන්. ඒකට මුලයි යක දකින්න බෑ. ඊගාම ඒ අරමුණම නැවත නැවත කරන ඊගාව චිත්තක්ෂණේ අග දකින්න පුළුවන්. ඒකට මුලමැද දකින්න බෑ. ඊට පස්සේ හිතෙන් තමයි මේ තුන එකතු කරලා පුට්ටු කරලා මම අරමුණේ මුලමැද අග දැක්කයි කියලා කියන්නේ. අපි මේ ගොඩනගිලා අර පැත්තෙන් බැලුවත් අපි මේ පැත්ත බලන්න බෑ. ඒ කරන්න බෑ කොහොමඩක්වත් කරන්න බෑ. මේ පැත්තෙන් බැලුවොත් අර පැත්තෙන් බලන්න බෑ. මේ ඔක්කොම මේ ගොඩනැගිල්ල ත්‍රිමාන රූපයක් අපේ හිතට දෙන්නේ අරයෙන් මේ හතර පැත්තකින් මේ view points අරගෙන හිතින්ම වහගන්න. ඉතින් ඒ වගේ කිසිම අරමුණක අපිට මුලැමැදාක දකින්න බෑ. කිසිම අරමුණක එකවරේ පට වියාපෝ තේජෝ ඔක්කොම දැක ගන්න බෑ. එකක් එකවරකට දකින්න. තව එකක් තව එකක් දකින්න පස්සේ අන්තිමට මේ ඔක්කොම චින්තාමය වශයෙන් තමයි ඒ ගොඩ නැගීම සිදු වෙන්නේ. ඉතින් ඒ ගොඩ නැගුණාට පස්සේ කරන එක තමයි ව්‍යාකරණයට අහු වෙන්නේ. ඊට පස්සේ තමයි පොතකට යන්නේ. ඒක තමයි ඊට පස්සේ sannivedana වෙන්නේ. ඒ නිසා sannivedana වෙන දේ කවදාවත් භාවනාදී සිද්ධ වෙන්නේ නැහැ. භාවනාදී සිද්ධ වෙන්නේ ඒකේ ඒකාංශයක්. ඒක ආංශික දැක්මක් වෙනවා. ඒ නිසා අපිට කමටහන් දෙනකොට නම් කියනවා අරමුණේ මුලැමැදාක දකින්න කියලා. නමුත් ඒ අදහස් කරන්න වෙන්නේ සමීපව බලන්න, වෙන්නේ සංවේදීව බලන්න. බලනකොට මුල පෙනෙයි, ඊගාචිත්තක්ෂණේ මැද පෙනෙයි, ඊගාචිත්තක්ෂණේ අග පෙනෙයි. එහෙම නැතුව අංග සම්පූර්ණ දැක්මක් දැක ගන්න බෑ. නමුත් තමයි වැටෙත් වැටෙනවා නම් මුල මැද පෙන්වන අග පේන්නේ නැති වුණාට සතිය කැඩලා නැහැ. මුල පේන්නේ මැදාග පේනට සතිය කැඩලා නැහැ කියලා ආ එහෙමනම් පේන්න තියෙනවා දියුණුවක් තියෙනවා. එහෙම නැත්නම් අපි වෙ හිතානින්න චිත්‍රයේ මනෝ චිත්‍රයේ කවදාකවත් බැලු බැලමට බලන්න බෑ. බලනකොට අපිට පේන්නේ එක දෘෂ්ටි කෝණයයි. එක පැත්තයි ඒකයි මැනික් ගන්න මිනිස්සු හැම වෙලාවෙම මැනිකක් තියාගෙන ටෝච් එකකුත් තියාගෙන පැති කර හරව හරව හරව හරව හැම පැත්තෙම බලන්නේ මේක කොතනක හරි පැලිරක් තියෙනවා කියලා. මේ බැලු බැලමට කියන්න බෑ. වටනකට වැඩි නිසා කීපතාව බලනවා කීප දෘෂ්ටි කෝණ වලින් බලනවා ඉතින් ඒ නිසා බැලිය හැකි දෘෂ්ටි කෝණ රාශියක් තියෙනවා එකක් තමයි විපස්සනා කරනකොට සිද්ධියේ මුලැමැදාක දකින්න එක කවදාකවත් තුනම එක සැරේ බලන්න බෑ චිත්තක්ෂණ තුනක බලලා චින්තාමය ඥාන වලින් තමයි මේක පුරුද්දන්නේ පුරුද්දුවාට පස්සේ ඒකට හේතු ප්‍රත්‍යක්ෂයේ චින්තාමය හරහා හැඩ ගහලා තමයි බලන්නේ නිසා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට වෙනදට වැඩිය උනන්දුයෙන්, වෙනදට වැඩිය සතියෙන් ඒ වෙන විදිහට කියනවා නිසකව සැක කරන්න තු යන්න පුළුවන් නම් මේ දර්ශනය හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ යම් කිසි වැඩක් පමණක් නොව භාවනාවට පවා මෙම සිතේ බලපෑම සිදුවන බැවින් මෙයට විසඳුමක් පතමි. වැඩය හෝ භාවනාව ඉක්මනින් ඉවර කිරීමට සිතනවා. වැඩක් කරන විට වඩාත් බලපානවා. పూర్ව කෘතිය නැතහොත් සතර කමඨහන් භාවනාවට පෙර කිරීමට පුරුදු වී ඇති බැවින් එය නොකර භාවනා කරගෙන යන විට මැදදී එම పూర్ව කෘතිය නොකලයාය කියා වැරද්දක්සේ මතක් වෙනවා. මෙයටද විසඳුමක් පතමි. මුගක් ලකේ මානසිකත්වය පවතින්නේ තරුණ වයසේදී තරුණ වයසේදී වැඩේ කරන්න ඉස්සලා හිත ඉස්සරහට පනිනවා හිතේ ස්වභාවය තියෙන අතීතාන දහවණං වික්කෝපානුපතිතං කියන විදිහට සැලසුමයි ක්‍රියාත්මක වෙන නිසා වැඩි කරන්න ඉස්සෙල්ලා පොරාට ඉස්සෙල්ලා කේල් කරන වැටපයින්නා වගේ ඊගාවට මම මොකද කරන්නේ මේකේ ප්‍රතිඵල මොනවද කියලා පයින් ගතිය සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී දියුණුව පතන ජීවිතයක නම් මුල් යාමේ ගොඩාක් එන ඉතිවිල්ල තමයි නිසා කවදාකවත් කිසිම වැඩක නැවතිල්ල කරන්න බෑ හැම වෙලාවෙම ඉවර කරන තව දෙකක් හිතලා ඒක කරනකොට තව 3 4ක් හිතලා හැම වෙලාවෙම තියෙන්නේ තැදී ආතතිගත තත්වයකට. ඉතින් ඒක සමහර විටක පරාජය ප්‍රමාණය අනුවත් ජීවිතය අත්දැකීමත් අනුවත් 40 50 අතර වයසේදී වෙනකොට තේරෙන පටන් ගන්නවා මේ ඉක්මනට කඩාගෙන යන්න ගියාට කරන දේ හරියට කරනවා හොඳයි කිය. 60 70 පැනනට පේනවා මොනවා කරවත් වැඩක් නැහැ කියන එක තේරෙනවා. ඔය 60 පැනලානේ තියෙන්නේ 60 නෙවෙයි දැන් 80ක් පැනලා තියෙන්නේ. කොයි දෙයකවත් වැඩක් නැහැ කියලා තේරෙන පටන් අර ගන්නකොට ඉතින් කියන හරි සෞතු කියාගෙන ජීවත් වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා ඉස්සරහා පණින හිත අතීතාන දහනිත සාමාන්‍ය නම් හිතන්නේ මේ ළමිස්යන්ගේ නැත්තම් ඉලන්දාරින්ගේ තමයි. මේක අමුතර එකක් මේක නා. මේ කොහොම වුණත් මේක සත්වචන් වහන්සේ දේශනා කරන්නේ අතීතාණු දහවණං චිත්තං අනාගත පටිකං කරං චිත්තං විකම්පිතං. අනාගතය ගැන කුකුස. ඒක එන්නේ කුසල ඡන්දේ අධික වීම නිසා එහෙම නැත්නම් සංවේගය අධික වීම නිසා සංසාරේ බය අධික වීම නිසා නමුත් ඒක මේ මේ මධ්‍යම ප්‍රතිපදා ඉක්මවා යන. يعني ඒකට උදාහරණයක් වශයෙන් තමයි ලියලා තියෙන්නේ silently mindfully slowly වැඩක් කරනකොට නිස්සද්දව කරන්ඩ නැවතිල්ල කරන්න බලන්න. ඒ වැඩේ තියෙන වෙනමම Javaක් අපිටත් ඉස්සලා ඉස්සලා යන එක. එතකොට වෙන්නේ කවදාකවත් අපිට මේ වැඩේ රස බල බල යන්න වෙලාවක් නැහැ. කාගෙන කාගෙන කාගෙන කාගෙන ඉල්ල තියෙනවා. ඊපස්සේ මේ මේ කියන්නේ job satisfaction එක කියන එක රස කරන මේ කුත්‍ය රසය විඳ ගන්න බැරි වෙනවා. ඉතින් මේ විදිහට අපි කොහොම හරි ක්ෂණය පන්නනවා. සමහරව ඉන්නවා කරපු දේවල් ගැන පශ්චාත්තාප කොච්චර දෝ වැඩ කරනවා කරන හැම එකක් ගැන පශ්චාත්තාප වෙනවා. සමහරු කරන්න තියෙන වැඩ ගන්න ඉස්සරහට ඉන්නවා. සමහර කලාතුරකින් කෙනෙක් තමයි වැඩේ කරන ගමන් කරන මොහොතට හිතියෝ දාගෙන ඉන්නේ. ඉතින් අර දෙක අකුසල් නෙවෙයි. රාජපරාධ නෙවෙයි. Taman දැනගන්න මගේ චරිතය මෙහෙමයි. චරිතය හැම වෙලාවෙම ඒක පැත්තකට බරමයි අපි. එක්ක අතීතය ගැන පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් අනාගතය ගැන මේ දැනගත් එක නම් හරි වටිනවා. තමන්න පුළුවන් නම් මේකයි මගේ චරිත ලක්ෂණ කියලා දැනගන්න ඒක හරි වටිනවා. ඒකෝට තේරුම් ගන්න පුළුවන් මේ හම්බෙච්ච ක්ෂණය සම්බර කරගන්න නැතුව නිකන් ඇලයින්මන්ට් සෞත්‍ත්‍ය වාහනයක් වගේ. කොච්චර පැද්දක් කැපෙනවා එක පැත්තකට. ඉතින් හරව හරව හරව යනකොට ස්ටියරින් වීල් ඇලයින්මන්ට්ස් ඔක්කොම යනවා. හොඳ ලස්සන වෙලා තියෙන එකම වාහනයක්වත් බැලන්ස් එකේ දුවන්නේ නැහැ. එක්ක මෙහෙට අදිනවා එක්ක මෙහෙට අදිනවා. ඒ නිසා මේකට වෙනකොට පරිපන්ත ධර්මයක් වශයෙන් පෙන්නනවා අරමුණකට හිත තියාගෙන කටයුතු කරනකොට අනාගත සැලසුම් නිසා විකම්පිත ගතියක් හිතේ නිතරම වෙනවනම් අනාගත ප්‍රතිකංකණං චිත්තං විකම්පිතං අනාගතය ගැන අපේක්ෂා කරන හිත නිසා හිත නිසලම විකම්පිත ගතියකට එනවා අපි මේ පහුගිය රිට්‍රීට් එකකට ගත්තේ මේ ආනන්ද සප්පාය සූත්‍රේ මම හිතන්නේ ඒක මේ සැරේ රිට්‍රීට් එකට ගන්නයි කියලා අපේ මූලික ධර්ම මාතෘකාව වශයෙන් සූත්‍රය වශයෙන් ඒකෙදි මේ වගේ විකම්පණයට විකල්පයක් වශයෙන් තියෙන නොසලෙන ගතිය ඇති කිරීමට සර්වචනාසේ ක්‍රමසහ විදි සාකච්ඡා කරනවා. ඒ මොකද අපේ හිත ස්වභාවයේ සැලෙන එක චිත්ත හිත කියන වචනේ බුදුන්සේ චිත්ත තරම් කියන වචනේම පෙන්නනවා. හිත හරි විචිතුරුයි. ඒ විචිතුරලා තියෙන මේකේ ඒ කම්පන චංචල ටික නිසා තමයි. ඒක අංගන තන්තර නැති වෙච්ච දවසේ විෂිතුරුකම අඩුවීමක් වගේ පේන්න තියෙනවා. නොසලෙන බවත් එක්ක. එතකොට අතීතයට අනිත් ගතිය සහ අනාගතය ගැන පශ්චාමේ කුපිචුන ගතිය අඩු වෙලා මැද නතර වෙනවා. ඉතින් එතකොට චෝදනා කරන්න තියෙන්නේ නිදිමතයි කිය. නීරසයි කිය. ඒකාකාරී. ඉතින් සම්පූර්ණ මේ තුනෙන් එකක්වත් අනාගතය ගැන හිතලා තිගැස් ගතිය හෝ අතීතය ගැන හිතලා පශ්චාත්තාප වෙන හෝ වර්තමානයේ තියෙන නීරස ගතිය හෝ නිදිමත ගතිය හෝ තුنين එකකවත් නැ නිවන. හැබැයි මේ තුනේ තමයි අපි ඔක්කොමලා ජනගහනේ බෙදිලා ගත කරන්නේ මේකේ මම ඉන්නේ මෙන්න මේ කණ්ඩායම කියලා දැනගන්න විතරයි මේකෙදී හම්බ වෙන්නේ. ඉතින් ඒක නෑ එහෙම නැතුව මේකට මේක මෙහෙම කෙරුවොත් මේක හරිනවා කියලා වෙන බෙදක්වත් වෙනම සමීකරණයක් නැත්තේ නෑ. ඒ නිසා දැනගන්න නැවත නැවතත් හිතේනොට මේ අනාගතය ගැන දුවන හිතක් වද තියෙන්නේ. ඒකට පස්සේ විකම්පිත ගතිය අනිවාර්යයෙන්ම එකත් එක්ක එකයි. ඒක සමාධිස පරිපන්තෝ සමාධියට බාධායි මූල කර්මන්තන හිත පිට යනවා. ආයතරන් තිනවා ආයතේ පැත්තට යනවනම් තමන් අඳුරගන්න මම මෙන්න මේ චරිත ලකුණක් ඇති කෙනෙක්. අවසාන වාක්‍ය දෙක තියෙන මොකද? පූර්ව කෘතිය නැතහොත් සතර කමඨහන් භාවනාවට පෙර කිරීමට පුරුදු වී ඇති බැවින් එය නොකර භාවනා කරගෙන යන විට මැදදී එම පූර්වක්‍ෘතිය නොකලාය කියා වැරද්දක්සේ මතක් වෙනවා. ඒ කියන්නේ අතීතාන දාවණං චිත්තං වික්කෝපාන පයිච්ඡං කිච්ච නොකල කළ වැරද්ද පිළිබඳ පශ්චාත්තාප වෙන එක. ඉතින් ඒව එනකොට එකක්වත් පිළියම් කරන්න යන්න එපා. හිත පාරෙන් පිටපයින් ක්‍රම වශයෙන් දැනගෙන තියන්න. එතකොට දැනගන්න ඕනේ මගේ හිත දැන් තිගැස්මක තියෙනවා මගේ හිත විකම්පිත කියලා කියන්නේ පශ්චාත්තාවයක තියෙනවා එහෙම නැත්නම් මගේ හිත නීරසකමක තියෙනවා. ওই තුنين එකකට අහු වෙලා තියෙනවා. අපිට තියෙන්නේ මේ වෙලාවේ ඒක දැනගන්නවා නම් ඒ දැන ගැනීම හරහා හිතේ අවදියක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ එක්කෙනෙක් විතරක් කරන බුද්ධලික වැරද්දක් නෙමෙයි මේ. පුරකෘති කෙරුවත් නැතත් එහෙම නැත්නම් අපි හිත ඉදිරියට පයින්නොට ඉදිරියට පයින්න බව දන්නවනම් අතීතය ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙන බව දන්නවනම් ඒක විශාල දැනුමක් අපට. මොකද ඒක කවුරු කරපෙන්නේ මේ ඇත්ත වශයෙන් මේ තේ ඇති වෙච්ච එකක්. ඒ වෙලාවේදී ඒක ඒ වශයෙන් නම් කරන එකයි තියෙන්නේ. දැන් මේ පශ්චාත්තාපයක්. මේ අනාගත ටිකස්මක්. ඒ නැත්නම් ඒක ආකාරිකමින් දැන් අප නීරස ගතියක් කියලා අල්ලගන්න එකයි තියෙන්නේ. දිගට කරගෙන කරගෙන යෑමෙන්මයි අපිට මේ අපේ තියෙන මේ ජම්ම ගති, ආවේනික ගති, එහෙම නැත්නම් මේ නයිසර්ගික ගති තීරුම් අරගන්න වෙන්නේ මේකට කිසිම කිසි කෙනෙක්ගේ බෙහෙත් අහන්නේ තමන්ම දැනගත්තොත් විතරයි බෙහෙත වෙන්නේ. දැනගන්නත් වෙලා පශ්චාත්තාප වෙන්න පටන් ගත්තොත් බෙහෙතක් වෙන්නේ දැනගෙන මේ මගේ භාවනාවේ මට හම්බෙච්ච විශාල ප්‍රතිඵලයක් රෝග නිర్ణයක් කියලා දැනගත්තොත් ඒකම බෙහෙතක් වෙනවා. ඒ නිසා මේන් තොර වෙන කවුරු මොනවත් අපිට කිව්වත් මේ කියපු දේ සැකයට යට වෙනවා. මේක න සැකයක් නෑ. ప్రత్యක්ෂ වශයෙන් දැනගත හැකියි. දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම අරමුණට ගැනීමට උදරයේ මධ්‍ය ප්‍රදේශය අරමුණට ගැනීම නිසා අපුවේ හුස්ම ගැනීම ඉතා අවම වන බව වැටහුණි. එය වැරදි පිළිවෙතක් වේ යන අදහසින් අපුව සමග බද්ධ වූ උදරයේ ඉහළම කොටස අරමුණට ගනිමි. එවිට එම ප්‍රදේශය උස් පහත් වීමට වඩා අඩුවෙන් සිදුවද උස් පහත් වීම පෙරට වඩා අඩුවෙන් සිදුවද එය නිවැරදිය කියා සිතමි. එවිට පෙරමෙන් උදරයේ මධ්‍ය ඉහළ පහළ යාමද ඊතා අවම බව පෙනුනි. මෙය ආදුනික පිම්බීම හැකිලීමට යොමුවන අයට ගැටලුවක් බැවින් වඩා නිවැරදිව හුස්ම ගැනීම පවත්වා ගැනීමට අරමුණු කළ යුතුයේ උදරයේ ඉහළම ප්‍රදේශයද යන්න පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මොකද්ද පටලවිල්ලක් තමයි මේක පේන්න තියෙන නිසා මූලිකව මතක තියාගන්න තමයි හොඳට භාවනාවට වාඩි වෙලා ඉන්න ඉරියව්ව දිහා බලාන ඉන්න ඒ වෙලාවේදී අවදි භාවයට හිත යොදාගෙන ලිහිච්ඡ බවට හිත යොදාගෙන සමමිතික බවට හිත යොදාගෙන තමම් ඉන්න බව. මේක තව තාක්ෂණික පැත්තෙන් කියත හැකි. මේ වෙලාවේදී එහෙම ආධ්‍යාත්මික වාසයෙන් ඉඳලා ඉන්නකොට තමයි මේ ඉඳගෙන ඉන්නකොට දැනෙනවනම් මම මැරිලා නැහැ කියන එක දැනගන්න මට මේක මේ මම දැන දැන දැක දැක ඉන්නේ මම මැරිලා නැහැ මට නිින්ද ගිහිලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ කියලා මොකද්දෝ සංඥාවක් තියෙනවා කතා කරන ඔක්කොටම යටින් මම වෙමි කියන එකට මේකට භාවය කියලා ඕනනම් කියන්න පුළුවන්. ඉතින් ඒකේ පවත්තරනම මෙන්නම අරමුණක්වත් ඕනේ නැහැ. උදරේ පිම්බීම බලන හැකිරීම බලනද උඩ බලනවද යට බලනවද ආනපාන බලනවද මොනක්වත් ඕනේ නැහැ. මුදුවට අවදි වෙන්න මම දැන් සීලේක අරගෙන ඉන්නේ. මම භාවනා කරන පිරිසක් එක්ක ඉන්නේ. මමත් භාවනා මධ්‍යස්ථානයක ඉන්නේ. මම දැන් හොඳට ඇඟ පట్టල කරලා වාඩි කරලා තියන් ඉන්නවා. එතකොට ඇත් දෙක වහගෙන ඇතුළට හිත දැම්මට පස්සේ තමන්න මොකද්දෝ දැනීමක් තියෙනවා. ඕන සංඥාවක් කියන්න පුළුවන්, වේදනාවක් කියන්න පුළුවන්, සංස්කාරයක් කියන්න පුළුවන්, විඥානයක් කියන්න පුළුවන්, රූප කියන්න පුළුවන්, ඕන එකක් කියන්න පුළුවන්. මම මැරිලා නැහැ කිය. මම දැන් නිින්ද ගිහලා නැහැ කිය. එහෙම නැත්නම් මට ක්ලාන්ත වෙලා නැහැ කිය. ඔන්න ඔය අත්දැකීම ගණ්ඩායි අපි මේ යන්න හදන්නේ. ඉන් උඩ ඒකට යන්න කපන පාරදී එන්නේ ඒකට යන්නේ ආනපනේ හරහා වෙන්න පුළුවන් පිම්බීම හැකිලිම හරහා වෙන්න පුළුවන් මොනවා හරි අවශ්‍ය කරන්නේ මේ මම මෙවි මම මම මම දැන් මෙතන කියන එක දන්නේ නැත්නම් තමයි. ඉතින් දන්නේ නැති කෙනෙකුට කියනවා එහෙමනම් එහෙම ඉන්නකොට වැඩියෙන්ම පේන ප්‍රසිද්ධ දෙයට හිතියොදන්නේ. මම වෙමි බවට මම ඉන්න බවට එක්ක සමානට හුස්ම ගන්නවා දැන නැත්නම් උදරේ පිම්බීම හැකිලිම වෙන ප්‍රකට දේ අල්ලන්නේ ඉච්චරයි. උදරේ උඩ කොටස අල්ලනද යට කොටස අල්ලනද ඒ ඔක්කොගෙම ඒ කිරණ වැඩේට ඇඟිලි ගන්න යන්න නැතුව වැඩේට යන්න ඇරලා පැත්ත කරලා බලන්න ඉන්නේ. මේ මහසිසාරක පොත පරිවර්තනය කරනකොට ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා සමහරෙකුට මේ දකින අත්දැකීම පිම්බි මහැකිලිම ඉස්සෙල්ලා ගොරෝසුට අහුවෙලා ඒක සියුම් වේගන යන වෙලාව වෙනකොට එයාට සියුම් වීම තුන් ආකාරයක විතර සිද්ධ වෙනවා එකක් තමයි පිම්බීම සහ ඇකිලිම දෙක අතර වෙනස නැති වෙලා යනවා දෙක තමයි අල්ලගත්ත තැන වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා. තැන අතනයි කියලා මේ විචල කරලා කරගන්න බැරි වෙලා යනවා. ඒ වගේම අනෙකුත් ශරීරයේ අනෙකුත් තැන්වලින් විවිධ සංනිවේදන එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මේ පුද්ගලයාට ප්‍රශ්නයක් මතුවෙන්න පටන් ගන්නවා. මේ ඉස්සෙල්ලා හොඳට ගොරෝසුට තිබුණා. දැයක නැති වෙනවයි කියලා. එතකොට ඊයේම ඊයේදි භාවනා දවස් දෙකක් කරොත් ඉඳ ගන්නකොටම ආන පිම්බෙම කියලා අහුවෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් කරනවා. ඉසල ඉසල දස වුණා දැන් ඉතින් ඒ මූඩ් එකේම ඉන්නකොට අහුවෙන්නේ නැහැ. ඒකට කියනවා වම් අත උදරේ උඩ සහැල්ලුව තැම්පත් කරගෙන ශරීරයේ භෞතික ක්‍රියාවලිය අතේ කම්පන අනුව අතේ ඇති වෙන ඇතිල්ලීම අනුව අල්ලගන්න මේ භාවනා අරමුණ අහුවෙන්නේ නැහැ කියන චෝදනාවට ඉඩ නොතබා. ඊට පස්සේ කියනවා එහෙම කරනකොට නැබත් මේ උරෑටයත් අතර ප්‍රදේශය තමයි සාමාන්‍යයෙන් ওই පිබ්බීම හැකිලිම සිදුවෙන කියලා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රදේශයක් නම් කරලා පෙන්නනවා. නැබෙන් උඩත් solar plexus කියලා තියෙන මෙතන උරසැටේ කියලා එකක් කොඳුරට මේ ඊළාට පීඩිය අන්තිම නිකන් පදක්කමක් වගේ එකක් තියෙනවා. වැට සැකිල්ලේ බලන්න ආනේ දෙය අතරමැද තියාගෙන ඉන්නේ කියලා හිත දුවනවා නම් එතන තියාගෙන ඉන්න කියලා නම් කරන්න. නමුත් ඊටදී හරියම ලේසි වෙලේ තමයි මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් නිමි මෑකිලි හොයන්න උත්සාහයක් දඟලන්න එපා. නැතුණයි කියලා ප්‍රශ්නයක් නෑ. ආනපනේ අහුවෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. Taman මම දැන් මෙතන ඉන්නවා කියන එක අහුවෙනවා නම් ඒ ඔක්කොටම වැඩිය ගැඹුරු අත්දැකීමක් එයි. නමුත් වෙලා තියෙන්නේ අපි හරි නුහුරුයි ඒ අත්දැකීම. ඒ අත්දැකීමට ගිය ගමන් අපිට පාළු ගතියක් දැනෙනවා. කිසිවෙක් නෑ මම නිකමෙක් කියන වගේ හැඟීමක් වෙනවා. ඒ නිසා අපිට ඒකත් භාවනාවකට තරම් වටින එකක්ද කියන පහත් කළ සලකන නිසායි ඒ වෙනුවට ගොරෝසු අරමුණක් ලැබෙන්නේ. ඒ ගොරෝසු අරමුණ ගත්තත් ඒක ගිවුනට පස්සේ ආයෙත් වැටෙන්නේ මම දැන් මෙතන කියන දැන තමයි. එචා පටන් ගන්නකොටම එතනින්ම පටන් ගන්න පුළුවන් නම් වටවලල්ලේ ගහන්න ඕන කමක් නැහැ. අරමුණක් ඕන කරන්නේ ඉඳ ගන්නකොටම අහුවෙනේ මම වෙමි කියන එකට යන්න පුළුවන් නම් අරමුණක් ගැන අරමුණක් සමාදන් වෙන්න ඕන කමක් නැහැ. අරමුණක් පස්සේ යන්න ඕන කමක් නැහැ. මුලැඳාක බලන්න ඕන කමක් නැහැ. පිම්බි මැකිලි දෙකට ගලපන්න ඕන කමක් නැහැ. ඉඳ ගන්නකොටම අහුවෙන මම දැන් මෙතන කියන එක දිගේ දිගටම යන්න පුළුවන්. ඉතින් ඒකේ මේ මේ චින්තාමය ඥාන වගේ કોઈ ප්‍රත්‍යක්ෂ දෙක අතර පොඩි පටලැවිල්ලක තමයි මේ ප්‍රශ්නේ යන්නේ. ඉතින් ඒක අන්තිමටත් තියලා තියෙන එක හොඳටම පැහැදිලි වෙනවා ආධුනිකයට ප්‍රශ්නයක් වෙන නිසා මේක විචාර කරන්න කියලා ආධුනික කට්ටියට අහන්න කියන ප්‍රශ්නේ කවුරුත් ආධුනිකයන් වෙනුවෙන් පෙරක දෝරුකම් කරන්න යන්න ඕන කමන්නේ. ආධුනිකයන්ට අවශ්‍ය නම් ආධුනිකයන් අහන්න පුළුවන් අනුකම්පාව වෙන්න තියෙන කරනවා ඇත්තේ. ඇත්තට මටත් අවස්ථාවක් හම්බ වෙනවා ඒක නිසා විස්තර කරන්න. ඒක නිසා තම තමන් බලන්න හිත මේ චිත්තක්ෂණ මේකට කියන විචන සම්පatti කියලානේ. වර්තමානයේ පවතින බවට කය සාක්ෂි කරගෙන යනවනම් අරමුණක් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ කරගෙන කරගෙන යනවා. ගරු ස්වාමින් වහන්සේ සමහර අවස්ථාවන් වලදී මා භාවනාවට සූදානම් වී පරයන්කයට ගිය විටම සමාධියටපත් වේ. එවිට මා ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීම නවතා දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරමි. ඇත්තටම එවැනි අවස්ථාවක මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නමුත් තවත් සමහර දිනවල සමාධිමත් වීම ඊටමත් අපහසු කටයුත්තක් බවටද පත් වී ඇත. එසේ වන්නේ ඇයිද? මා ඊට කුමක් කළ යුතුද? ආධුනික මනස කියලා මේකට තනි උත්තරයක් තියෙන්නේ හැමදාම හරියන්නේ නැති වෙයි කියලා හිතාගෙන පට අද්ද පටන් ගත්තේ කියලා කරගෙන කරගෙන යනවා. ඒ කරගෙන යනකොට ඉක්මනට සමාධි වෙනවා නම් අත වාසියට ගන්නවා. නැත්නම් දැන් ඉපදිටිගනේ දැන් ඉස්සල්ලාම හුස්ම ගන්න බබෙක් වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ හිමීට හිමීට කරගෙන යනවා. කරගෙන යනකොට ආනාපාන ඉක්මනට ගෙවිලා යනවා හිත තැම්පත් වෙනවා නම් චෝදනා කරන්න එපා ගෙවිලා ගියයි කියලා ඒ වාසිය අර ගන්නවා හරි ගියේ නැත්තම් ඒ හරියන්නේ නැති වෙලාවේ කරණ තියෙන පිළියම් ටික හැමදාම කරගෙන යන එකයි තියෙන්නේ මේකේ කොච්චර මේ යටහත් පහත් එහෙම නැත්නම් කොච්චර මේ தත්තට ඉඩ තියලා කරන්න ඕනද කියලා කියනවා නම් පසු කාලින ආචාර්යවරු සඳහන් කරලා තියෙනවා සමාධිස්සච නිමිත්තක් ගාහියෝති කියලා ලැබිච්ච සමාධිය දිනු තුන කිරීමේ එක පියවරක් විදිහට සමාධිය හරියන යම් පරියන්කයක් වෙනවා නම් ඒ පරියන්කේ කරන්න ඉස්සලම කොහොමද ඒකට පෙළඹුණේ මොන මොන වාතාවරණ තිබුණේ කියලා ඒ වාතාවරණ නැවත නැවත සපයා දීමට සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්න කියලා. හරි ආයතය කියලා විනිශ්චය කරන්න බෑ. බලාපොරොත්තු වෙන්නත් බෑ. හරි ගිය වෙලාවේදී තිබිච්ච වාතාවරණය නැවත සපයා දෙන්න සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න කියනවා. පාවිච්චි කරලා උදේ නම් හරියට පහුවෙන්දත් ඒ වෙලාවේ එතනම වාඩි වෙන්න ඒ දිශාවම බලලා වාඩි වෙන්න සක්මනකට පස්සේ නම් සක්මන් කරලා වාඩි වෙන්න නෑමට පස්සේ නම් නෑමට පස්සේ වාඩි වෙන්න වාඩි වෙලා හරියන අවස්ථාවට අනුග්‍රහ කරනවා හරියේ නෑ කියලා ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න අයිතියක් නෑ අපිට මොකද අපේ හිත තියෙන්නේ නිතරම කෙලස් කොටක නිතරම නීවරණ කොටක හරි යන එක තමයි මේ පුදුමේ ඒ පුදුම දෙයට පුළුවන්කම තියෙන එක අපිට පෙන්වනවා නම් ඒකට අවශ්‍ය අනුග්‍රහ කරන්නේ කොහොමද? පහුවෙන්දටත් හරිගේ වෙලා තිබුණු ඒ සුබ ලකුණු මංගල ලකුණු ටික නැවත නැවත සපයා දෙන එක. ඒ නිසා පටන් ගන්නකොට ආනාපානේ සරණක් පිටක් නැතුව හිත තැම්පත් වෙනවනම් ආයකජ්ජයිසිත මංගලක් කියලා අනිකයි. හරිගේ නෑනේ. ආධුනිකයෙක් වගේ අද පටන් ගත්ත කෙනෙක් වගේ සපයන දින ඔක්කොම කරුණු සපේලා එමෙිට එමෙිට ක්‍රමයෙන් හදාගෙන යන්න වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට පිටකෙන්නේක දැනුමෙන් ඇති වැඩක් නැහැ. තමන්ම කරපු අත්තරති හරහා තමයි තමන්ගේම ක්‍රම සහ විදි හරහා තමයි මේ වාතාවරණයදී මම මෙහෙම කරුවොත් හරියයි කියලා කරන දෙයට අපි ආර්ය පරිශ්‍රණය කියනවා. හරගියේකේදී ලකුණු අරගෙන නැවත නැවත ආයෝජනය කරමින් මුල් වෙලාවේදී අපි අවස්ථාවේ වාසිය ගන්න. එහෙම නැත්නම් තමන්ගේ අත්දැකීමේ වාසිය ගන්නවා. ඒ නිසා මේ වෙලාව ගාක් හිතනට වැඩිය හිමීට ප්‍රතිඵල දෙන අවස්ථාවක් ඉවසන්නා නිවන් දකි කියලා ඒ නිසා නිපුරුම් භාෂාවෙන් කියන. ඉවසලා කටයුතු කරන එක නම් තියෙනවා. ඇයි වරදින්නේ කියලා අහන්න අයිතිවාසිකමක් නැහැ. මොකද වරදින එක තමයි ස්වභාවය. ගරු ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගේ අවවාද අනුව භාවනා කරගෙන ගියා. සක්මන් භාවනාවේදී සක්මන් සමාධියද පවතී. ආනාපාන සති භාවනාවේදී දැන් මේ වන විට ප්‍රස්වාසයේ අග සියුම් වී කියන ගොස් ඇතුළතින් එකවර විශාල ගැස්මක් ඇතිවේ. එය පිටතටත් සියුම්ව පෙනේ. මේ ගැස්ම වරින් වර ඇතිවේ. මා මේ ආකාරයටම ආනාපාන සති භාවනාව කරගෙන යන්නද හිඳිනවා යන්න මෙනෙහි කරන්නද ආලෝක නිමිත්ත ඊතරම් ප්‍රභාස්වර නැතත් දිගටම පවතී ආනපන ඇත්තටම අහුවෙන තාක්කල් පාරේ උරච්චාම ගම කියන කතාව තමයි පුරුමින් කියන්නේ. මේ පාර දිගේ බලන් ඒතර ගම තියෙයි. පාරේ නම් ඉන්නේ ගමේ විස්තර අහන්න කතා කරන්න යන්නම තව පාර තියෙනවනේ යන්න. ඒ වගේම ආනපන පේන කන් දිගට කරන්න. ඒකට මතුවෙන ආලෝක නිමිත්ත හෝ දැන් ඉන්දිමේදිමි කියන ඔක්කොම නිකන් තාම ආදාර නැති කාරණා. ආනපන යම් ආකාරයක් යම් සටහනක් යම් ලිංගයක් යම් ආකාරයක් තියෙනවනම් තමයි දේශමාත්‍ර වශයෙන් ඒක ඉවර වෙනකම්ම කරගෙන යන්න. එතකොට ඒක තමයි අපිට පෙර ගමන් කරු වෙන්නේ. ඊට අමතරව හම්බෙන මොන දෙයකට ගියත් ඒක ආනාපානයට කරන අනදරයක් වෙනවා. ආනාපානයට කරන නිග්‍රහයක් වෙනවා. ඉතින් ඒකට භාවනාව පිටපොට යන්නේ. ඒ නිසා බලමු අන්තිම වෙනකම් ආනාපාන ගතෙන් කරන ආනාපානෙම කෙලවර වෙන එකයි කරන්න තියෙන්නේ. ඒකටම සලකගෙන යන එකයි කරන්න තියෙන්නේ. පූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී Taman සිටින ආසනය ගැන මෙනෙහි කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන්න. මා කරන්නේ හිස බෙල්ල උරහිස අත් දෙක පපුව යටිබඩ උකුල කකුල් දෙක වශයෙන් මෙනෙහි කරමින් ටික වේලාවක් ගත කර පසුව ඇස් ටිකක් විවෘත කර කකුල් ඇති ආකාරය බලා හිස සිට චිත්‍රයක් මෙන් සිතා මෙනෙහි කරමින් සිටීමයි මේ පස් ආකාරයට උත්තර දෙන්න පුළුවන්. ඔය කතා කරන්නේ රූපාකාරය ඉන්න රූප ධර්ම. එහෙම නැත්නම් අධික වහන විඳීමක් අපි විඳිනවා ඉන්න බවට. ඒක වේදනානෝ යන්න පුළුවන්. ඒ හැඟීමක් තියෙනවා සංඥාවක්. ඒ අනුව යන්න පුළුවන්. නැත්නම් අතපය කොච්චර කෙරුවක්වත් අපිට නිශ්චලව හිටියට හෘද වස්තුවේ ගැහිමක් සිද්ධ වෙනවා. මේ හැමෙන් හැම වෙලාවෙම උණුසුම සිසිලස ස්පර්ශ කරලා ඒ අනුව සකස් කිරීමක් යනවා හිතේ. පණ ඇති කයක් නිකන් තියෙන්නේ. ඒක සංස්කාර අනුව දිහා ගන්න පුළුවන්. ඊගාට මනස මේ මම මේ මගම නොවේ කියන එක හැම වෙලාවෙම උදත් යන හිත මාක් කරගෙන තියෙනවා. මේ ටික යනකම් මගේ මෙතනින් යන්නේ මම නෙවෙයි කියලා. ඉතින් ඒ අනුවත් මේකේ හැඩයක් තියෙනවා. ඒ එක එකන එක එක වෙලාවට රූපාකාරය දිගේ මම වෙමි කියන එක ගන්න. සමහරට වේදනාකාරයෙන් මම වෙමි කියලා ගන්න. සංඥාකාරයෙන් ගන්නවා, සංස්කාරාකාරයෙන් ගන්නවා, විඥානාකාරයෙන් ගන්නවා. එක්කනාම මොහොතේ මොහොතේ වෙනස් වෙන්න පුළුවන්. මේකේ අල්ලලා තියෙන තද බල විදියට රූප ධර්ම අල්ලාගත්ත සටහන් සහ ආකාරات එක යන ක්‍රමය. මත ඇත්ත එක අහගත්තට පස්සේ වෙන කෙනෙකුට පුළුවන් තමයි මැටර නැති බවට දැනගන්න. ඉතින් ඒකට අතපය තියෙන හැටි මොනවත් ඕනේ ඒ වේදනාව හරහා යන්නේ කරන සංඥාව හරහා යන්නේ කරන නිසා ඔක්කොටම විවෘත කරගෙන යන්න මේකත් වළංගු ක්‍රමයක්. හැබැයි රූප ධර්ම වලට බර ක්‍රමයක් කියලා කියතයි. පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී දකුණ වම නොවරද්දා දිගු වේලාවක් මෙනෙහි කරමි. දකුණු පාය ඔසවන විට ශරීරය දකුණටත් වම් පාය ඔසවන විට ශරීරය වම් පසටත් බරවන ඇලවෙන බවක් දැනේ. කකුල ඔසවන විට පළමුව විලුඹ එසවේ. ඊළඟට ඇඟිලි එසවේ. එම කකුලම නැවතත් තබන විටද පළමුව විලුඹ බිම තැබෙන අතර ඇඟිලි මීළඟට බිම තැබෙන බවත් ඊට පසු අනෙක් අකුලේ විලුඹ එසවෙන බවත් පැහැදිලි වේ. නමුත් සිතට විවිධ සිතිවිලි පැමිණීමද වරින් වර සිදුවේ. ඇස් දෙක එකම දුරකට පවත්වා ගැනීම බොහෝ විට සිදු නොවේ. වටපිට බැලීමට සිත නොයදේ. සක්මන නිවැරදි කරගත යුතු ආකාරය පහදා දෙන්න. සක්මන වේග වේගවත් නැතිව තැම්පත්ව සිදු කිරීමට සිත යෙදේ. වෙහසක් නොදැනේ. ඇතැම් විට නිදිබර ගතියක් මෙන් දැනේ. මුල් ටික නම් ඇත්තටම මේ පොර පෑදිලා තියෙනවා. නමුත් අංග සම්පූර්ණ මේ පාලනයක් අත යටතේ ඉන්නේ ගොඩක් කල් යනවා එකට ඉන්නේ නිසා ඒ මුලින්ම යන ක්‍රමේ දිගට කරගෙන යන්න. ඒකෝර තමයි පේනවා මේ කය පයේ මේ විලිබ බර අරිනකොට ඇඟිලි වලට බර ගන්නවා ඇඟිලි වල බර ගන්නවා ටීකා වල බර ගන්නවා ඊට පස්සේ ඒක ඇඟිලි ගන්නවා එතකොට නිකන් කරත් එක රෝදක පෙරලනවා වගේ ඒ කටේ ජනාතරපන් එතුගාම පේන්න පටන් අර ගන්නවා ඇහෙන් ඔරියන්ටේෂන් එක ගන්න හැටි ඇරෙන් ඇහෙන් තමන් මේ සම්බර භාවය ගන්න එතකොට පේන්න පටන් ගන්නවා මම එක තැනකින්ම නෙවෙයි සම්බර භාවය ගන්නෙ ඉස්සරහ පස්සේ යනව නේද ඊට පස්සේ සද්දෙන් ගන්නවා ඊට හුලගෙන් ගන්නවා හැම පැත්තෙම මේ নিকමට හිතනද අඩි 6ක් කුස දෙයක් මෙහෙම කෙලින් තියාගෙන ඇවිදිනවා කියන එක පරිණාමයේදී මනුස්ස මානව සත්ව සංගතියේ මනුස්සයාට විතරයි දෙපයින් ඉඳලා ඇවිදින්න පුළුවන්. ඒකල වැටෙන්නේ නැතුව යන්න කන් වල තියෙන සමවර භාවය. කන් වල තියෙනවා මේ බැලන්ස් එක ගන්න එක විශාල සමබර භාවයක් තියෙනවා. ඒ සමබර භාවය ඇහෙන් බලලත් ගන්නවා. ඒ නිසා ඇසන්ද මනුස්සයා අතගාලා ගන්නවා. සද්දෙන් ගන්නවා වවුල වගේ ධාතු. බල්ලෙක් එහෙම ඉවෙන් ගන්නවා. මේ ඔක්කොම අපේ වැඩ කරනවා. ඒ වගේ වැඩ කරනකොට පේන මේ විචල්්‍ය සාධක රාශියක් අරගෙන ඒ සාමාන්‍ය ප්ලේන් එක යනකොට ඒගොල්ලෝ කියනවා GSP එකෙන් අර ගන්නවා. උඩරගත ආශයන්තර ගුවන්තොටු වලින් තොරතුරු ගන්නවා. පහු කරන ගුවන්තොටු වලින් තොරතුරු ගන්නවා. අරගෙන තමයි තමයි මේ හවල් තැන ඉන්නවයි කියලා ප්ලේන් එක දන්නේ. ඒක මගින්න අවශ්‍ය නැහැ. කැප්ටන් දැනගෙන තියෙන්න ඕනේ. ඒ ඒ අනුව හැම වෙලාවෙදීම මේ කොච්චර පොළවෙන් උසද ප්‍රෙෂර් එක කොච්චරද බර කොච්චර ඔක්කොම බලාගෙන යන්න. ඊට වඩා හුඟා සංකීර්ණ මේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කිය ක්‍රියාත්මක කරනකොට අපි එක ප්‍රමාණයක් දිගේ යනකොට ඒකේ හිත ස්පාසු වෙච්ච ගමන් අනිත්‍යව ගැන හිත ඉබේම හොයනවා. හොයනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ අපි දන්නේ නැති වුණාට මේක ඇතුළේ විශාල සම්බන්ධීකරණයකින් තමයි පියවරක් කුසල පියවර තියන්නේ. ඒක තේරේ කකුල කැඩිච්ච දවසට උලුක් වෙච්ච දවසට. සමවර්තනක් නැති උන්ට ඇඟලි දෙන්න පටන් ගන්නවා. උළු කුච් කවුලක් තියෙනවා නේද? දුර මනසට ඒක තේරෙන්නේ නැහැ. ඒකම කනේ බැලන්ස් එක නැති වෙච්ච දවසේ ඇසර කෙලින් යා ගන්න බැරුව වෙනවා. පොඩ්ඩක් බිව්වට පස්සේ උරේ ගෙවිල වගේ භාගයට කකුල යන්නේ අඩමානෙට කියලා ඔක්කොම අප්සෙට් යන්න පටන් ගන්නවා. ඔය කෙලින් යනකොට තේරෙනවා ඒකත් කලාතුරකින් බහනා කරන එක විතරයි තේරෙන්නේ මේ මේ මහ පොළවේ ඇවිදිනවා කියන එක 이르දිපලෙන් යනට වඩා උංගෝ කමාරු. ඒකයි ප්‍රෙඩිසිල් ලාන්නේ අයි පොලින් උඩින් යන්නේ අයි පහලින් යන්න බැරුවද කියලා. පය පොළවේ ඇවිදිනවා විතර ආශ්චර්යයක් නැහැ. ඒත් ඇවිදිනකොට කවුද 100ෙන් ඇවිදින්නේ? ඇවිදින්නේ අතෙන් යන්නේ කිව්ව වෙලාවටද මෙතෙන් යන්නේ කොයි වෙලාවටද අත යන්නේ කොහටද කකුල යන්නේ කොහටද ඇහැ යන්නේ කොහටද මොනවක්වත් නැහැ. ඒක නිසා පිටින් බලනකොට පේන තියෙන විකාරයක්. Taman දිහා බලන්න ගත්තාම පේනවා එක එක පැතිවලින් මේක සම්බන්ධීකරණය කරගෙන යන්නේක. ඒව එහෙම මේ හිතේ එක එක උපමානයක හිත ස්පාසු වෙනකොට ඉබේම අනිත්‍යවට විහිදෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ගන්නේ පොළවේ පය කෙටෙන අවස්ථාව විතරයි. අපි සාමාන්‍ය උපදේශයක් වශයෙන් දෙන්නේ පොළවේ පය කෙටෙනවා නැත්නම් වදිනවා හැප්පෙනවා ඒක විතරක් බලාගෙන යනවා. හැබැයි ඒක ආරම්භක දොර කවුලුවක් විතරයි. ඊට පස්සේ අනෙකුත් ඉඳුරංගෙන් හැම පැත්තෙම සම්බන්ධ වෙලා තමයි පියවරක් තියලා පියවරක් ගන්නෙ. පොඩි බබෙක් ඉස්සල්ලාම ඇවිදින්න ගන්න උත්සාහය දකිනකොට අපිට හිතා ගන්න පුළුවන් කොච්චර අමාරු වැඩක්ද කියලා. ඒක සුන්දරයි. ඒ වගේම අංශභාග රෝගියෙක් පයක් කුසල පයක් තියන්න හදනකොට ඒ වගේම වයසට ගිය මිනිස්සෙක් වම තියලා දකුණ කියලා ඇදගෙන වැටෙනකොට තේරෙන පටන් අර ගන්නවා. මේ කොච්චර පොඩි කාලයයිද අපිට කෙලින් ඇවිදින්න තියෙන්නේ. ඒ ඇවිදින එකෙත් හරියට ඇවිදින දෙයටම හිත යොදාන යන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා අවුරුදු කොච්චර ගාණක් පරිණාමයෙන් ඇවිල්ලාද දෙපයින් හිත ගන්න අපි පුරුදු උනේ කියලා. නමුත් අර අවධානය පින්තර සතියින්තර ගමන් කරනකොට අපිට ඒක පිළිබඳ කිසිම වටිනාකමක් ඒ සමබර භාවය පිළිබඳව අගය කිරීමක් ඇත්තේ නැහැ. වෙන්නේ අතපය ගැටිච්ච දවසේ. ඉතින් සා මේකෙදී මුලින් අර කියපු විදිහට වමෙන් දකුණට මාරු වෙන හැටි විලුඹෙන් කප ඇඟිලි වලට මාරන්න හොඳ ලස්සනයි. ඒකම නැවත නැවත කරනකොට අනිකුත් උපමාන ඒකට සම්බන්ධීකරණය වෙන හැටි තේරි හැමෝගෙම එක විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. එක එකනගේ සමබර භාව වෙනස්. නමුත් අංග සම්පූර්ණ වීම ආංශිකව පටන් ගන්න ටික ටික ටික ටික කරගෙන යන එක තමයි තියෙන්නේ. ඒ නිසා යන විදිය හොඳයි. නැවත නැවත මේක කරමින් ලැබෙන හැම තොරතුරකටම ප්‍රත්‍යක්ෂ තොරතුරකටම සාදර වෙන්න තෝරන්න එපා. මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා එකක් නැහැ. කරගෙන කරගෙන යනකොට ওই දැනුම පුදුම වැඩිවීමක් වැඩි වෙනවා. පූජනීය ස්වාමින් වහන්සේ රාත්‍රී 9:15ට පමණ උඩහා ශාලාවේදී පරයන්ක භාවනාවට වාඩි වුණා. වරහන් අතර දිනවා පිරිමි කෙනෙක් කියලා. ටික වේලාවක් පරයන්කේ පිරිමි කෙනෙක් කියලා. නැත්තම් එහෙම නඩුවක් දාන්න වෙයි. ටික වේලාවක් පරයන්කේ සිටින ආකාරය මෙනෙහි කර ආනාපානය වෙත සිහිය යොදාගෙන සිටියා. ටික වේලාවක් කිසිත් නොදැනෙන නොදැන සිටිය බවට අදහස් කරමි. පසුව නැවතත් ආනාපානය කෙරෙහි අවධානය ඉබේටම ආවා. ගැස්සීම් ආදී කිසිවක් සිදුුනේ නැහැ. ශරීරය හොඳට ඍජුව තිබුණා. එලෙස දිගට පැයක් පමණ ආනාපානය ගැන සිහියෙන් පහසුවෙන් සිටිය හැකි වුණා. කකුලක කුඩා වේදනාවක් තිබුණත් එය කිසිම බාධාවක් උනේ නැහැ. ආනාපානය ඉතා කෙටි. දැන් ගොඩක් වෙලා ගොඩක් රෑ වෙලා ඇතයි කියා සිතෙන්නට වුණා. ඒ වුණත් පහසුවෙන් සිටිය හැකි නිසා දිගටම සිටියා. රෑ වෙලා ඇතයි කියන සිතුවිල්ල බලවත් වීම නිසා ඇස්සැර බැලුවා. වේලාව රාත්‍රී 11යි. මහන්සියක් කිසිවක්ම තිබුණේ නැහැ. හොඳට නින්දට ගියා. රැවි ඇත කියන සිතවිල්ල නොවුනා නම් තවත් පරයන්කේම ඉන්න තිබුණා. මේ භාවනාව පුහුණුවට පැමිණි තුන්වෙනි වාරයයි. කලින් සඳහන් කළ ආකාරයට සිටියදී වහින බවක් දැනුණා. මේක ගර්ජනාවක් සාමාන්‍ය සද්දයකින් ඇහුණා. ගොරවන සද්දයක් වරින් වර ඇහුණා. නැගිට්ටාට පසුව ඒ අසල පැදුරක් එලාගෙන නිදා සිටි අයෙක් සිටියා. මම රාත්‍රියට ගත්තේ ගිලන්පස පමණයි. කරුණාකර පහදා දෙන්න. ඇත්තටම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ පාර තියෙනවා නම් ට්‍රැෆික් නැත්තයි යන්නේ කයිදී. ට්‍රැෆික් තියෙනවා නම් ඉතින් ට්‍රැෆික් ජෑම් වල හිටියා නම් ඉතින් ටෙන්ෂන් එක එනවා කොයිලාද මේ කරන්නේ ගමන යන්න නැහැ කියලා. ඉතින් ට්‍රැෆික් නැහැනේ. ඒ යන්නරනේ කයිදී. ඒ නිසා එimhe කලාතුරකින් හම්බ වෙනවා ඒ වගේ ෆ්‍රික්ෂන්ලස් වෙලාවක් මොනවාකට හැප්පෙන්නේ නැති වෙලාවක් ඉතින් ඒ වෙලාවේදී තේරුම් අරගන්න ඕනේ මේ ගොඩගොවියෙක් ගොඩගොවිතයන් කරනකොට ඉමන්සයා වර්ෂාව එන වෙලාව බලලා විදහාට විදහාට කුඹුරහ ගන්න. මොකද හැම වෙලාවෙම වතුර නැති නිසා ඉන්සන් සීගන් සීගන් කියලා තමන්ගේ වැඩ කරගන්න. භාවනා කරනකොට තම කලාතුරකින් මේ වගේ බාධාවල් නැති තත්ත්වය ආපුවාම තමයි තියෙන්නේ පුළුවන් තරම් වෙලා හිට නැත්නම් චිත්ත ප්‍රවෘතිය කෙලස් නැතුව පවතින්න පුළුවන්කම හැකියතාක් දුරට පවත් ගන්නවා. මොකද අපිට බාහිර වෙනස් වුණොත් පාලනය කිරීමේ ශක්තියක් නැහැ. ඇඟ හිත හිතුවක් කාරණොත් කරගන්න දෙයක් නැහැ. ඒ නිසා අහුවෙච්ච වෙලාවේදී අපි සාමාන්‍ය සිංහලයේ කියවන විදිහට කලතුරු කලබල ඉහකම් කියනවා වගේ. නැත්නම් ගෞරවයේ සීගන් සීගන් කියලා තමන්ගේ වහින වෙලාව බලලා තමන්ගේ කුඹුර මේ අස්වගන් අස්වද්ද ගන්නවා වගේ. මේ වගේ ආපු වෙලාවේ පුළුවන් තරම් වෙලා අරගෙන කටයුතු කරන්න ඕනේ සක්මන් කරනවා පරියන්කට යනවා ආදි වශයෙන්. ඒක සාපේක්ෂව බලන්න පුළුවන් අනිත් වෙලාවක ඔක්කොම කරුණු හරි ගියත් ඒක හිත කලබල වෙලා ඒක ගත ගත කලබල වෙලා එහෙම නැත්නම් මధుරෙක් අහලා ඒ වෙනා මොකක් හරි එකකින් කරදර වුණා පස්සේ ඉතින් ඒකට දොස් කියනට වැඩිය හොඳයි මේ වගේ අවස්ථාවක් හම්බෙච්චාන් දිගට කරගෙන යන එක. මේ අර ගිලම්පස ගැනීමදී ඒ වගේ වුණා පුංචි දේවල්. සමහර විටක ඒ වගේ දේවල් ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. නමුත් අවස්ථාව ගන්න තියෙන්නේ පේන පාර තියෙන වෙලාවේ ගමන කරගන්න එකයි කරගන්න. නිසා හොඳයි කියලා සාදු කියන්න පුළුවන්. එච්චර තමයි පැහැදිලි කිරීම කරන්නේ. ලිඛිත ප්‍රශ්න එපමණයි. අපි පැය විනාඩි 45ක 50ක වමන කාලයක් කරගෙන තියෙනවා. මේ තාක් මේ ඔක්කොම ප්‍රශ්න ඇත්තටම භාවනා වැඩමුළුවකදී මුලින්ම බලාපොරොත්තු වෙන ප්‍රශ්න මේ සෑහෙන භාවනා කරපු අයගේ අත්දැකීම. ඒ නිසා ආධුනික ආපු අයට මේ ප්‍රශ්න අහනකොට බයක් නැත්නම් අමතර ගම්බීර බවක් තේරෙවිලි තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා වෙන ආධුනික ආපුවයිට මීට වඩා සරල යෙදී උපදේශ සම්බන්ධව හෝ ශිල්පද සම්බන්ධව හෝ එහෙම නැත්නම් දිනචරියාව සම්බන්ධ තියෙන ගැටලු සහිත ස්ථානත පැහැදිලි කරලා දීච්ච ස්ථාන තියෙනවා කරුණා කරලා මේ හම්බෙලා තියෙන අවස්ථාවේදී අපි මේ තියෙන ප්‍රශ්නක් තියෙනවා ඉදිරිපත් කරන්න. එහෙම ප්‍රශ්න නැත්නම් අපි මෙතන ඉඳලා පැයක් විතර ගන්නවා සක්ම භාවනා සඳහා ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා පරියක් භාවනාවකට අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න වගේම සක්මන් භාවනාවේදී මට සක්මන් භාවනාව විනාඩි 15ක් අතර කරනකොට ලොකු නිදිමතක් එනවා. ඒක තමයි මට ඇතිවෙච්ච ප්‍රශ්නේ සම්බන්ධ. ඒක නිසා සාමාන්‍ය සම්ප්‍රදාන කුල දෙන උත්තරේ තමයි මේ සක්මණ කෙලවර සාමාන්‍යයෙන් ආසනයක් තියෙනවා. අන්නේ ආසනේ පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉන්නේ කියලා කියනවා. නිදිමතක් ආපුවම නිින්දට යන්නත් එපා, පරයන්කට යන්නත් එපා. මේක ඇත්ත නිදිමතක්ද නැද්ද කියලා බලන්න මේ ආසනේ පොඩ්ඩක් වෙලා ඉන්නවා. ඊළඟ තුන හතරක් ඉන්නවා. දීලා බලන මොකද වෙන්නේ කියලා. මේ මුගක් වෙලාවට වෙන්නේ හිත එකතෙන් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි සමහර විටක මේ අවිජිනකොට යහපතට බැනෙන ගතියක් එනවා. සමහර තද නිදිමත ගතියක් එනවා. ඉතින් මේ දෙකම සක්මන්ගලේදී හම්බෙන ඇත්තම කියන හොඳ ප්‍රතිඵල දෙක. නමුත් ආධුනිකයට මේ මේ වගේ වෙලාවට මම මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැති ප්‍රශ්න එනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා මේ ආසනේ පොඩක් පාට විලා ඉඳලා බලලා ඊට පස්සේ ආයෙ සක්මන් කරන්න. එහෙම නැත්නම් ඉතින් කියනවා මේ පස්සේ පතර සක්මන් කරන්න කියනවා නැත්නම් තාප්පයක් උඩ සක්මන් කරන්න කියනවා. ඔය ඒ වගේ ක්‍රමවේගකුත් තියෙන පස්සේ ටිකක් කියලා දෙන්න දැනට ওই විදිහ තමයි කියලා දෙන්න තියෙන්නේ. තාප්පයකට පස්සේ පස්සට ගියාම එන්නේ නැහැ. ඒ තාප්පයකට ඉස්සරහට ගිය ප්‍රශ්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආනාපාන මේ බලාගෙන යනකොට මේ මුල මැද අග විදියට බලාගෙන යනකොට ස්වාමීන් වහන්සේ වෙලාවකට මේ නිින්ද යනවා වගේ එකක් වෙනවා. මේක නිින්ද යෑමක්ද කියලා මේ කොහොමද ඒක හොයාගන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරන්නේ. ඇත්තටම ඒකට ක්‍රම සාමාන්‍ය දල උපදේශයක් දෙන්න පුළුවන්. නිින්ද කෙලෙස් සහිත තීන මිද්දේට බර නිින්දක් තියෙනවා. හිත සැඟවි ගැනීම, හිත ලීන වීම කියලා භාවනාවේ කෙනෙකුත් තියෙනවා. හිත සැඟවි ගැනීම හෝ ලීන වීම නම් අරමුණත් එක්ක ගොඩක් වෙලා ඇසුරකට පස්සේ අරමුණ සියුම් වීමත් එක්ක වෙන හොඳ දෙයක්. නමුත් යෝගාවචරයට ওই ප්‍රශ්නේ මතුවෙනවා මේක කෙලස් නින්දක්ද මේ අරමුණ සැඟවි ගැනීම නිසා වෙන නින්දක්ද කියලා. සැඟවි ගැනීමක් වෙන නින්දක් නම් නින්දෙන් අවදි වෙච්ච ගමන් හිත වැටෙන්නේ අරමුණටමයි. කෙලස් සහිත නින්දක් නම් අවදි වුණාට පස්සේ බලන්න තියෙන්නේ හිත නන්නත්තර වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි දෙතුන් සැරයක් වුණාට පස්සේ බලන්න වෙ තියෙන්නේ නින්දට යන පැත්ත දන්නෙත් නැහැ. හුඟක් වෙලාට ඒක අපිට පාන්නකින් නොවේ සිද්ධ වෙන්නේ. ඇත්තටම එහෙම වියට නෑ හොඳට දක්ෂ යෝගාවචරයෙකුට නම් අල්ලන්න පුළුවන් දැන් මේ නින්දට යන්නේ කියලා. නමුත් ආධුනිකට උනේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇත්ත නෑ. නමුත් අවදි වුණාට පස්සේ අවදි වෙන්නේ අරමුණටද හිත නැත්තම් වල්මත් වෙච්ච අදහසකට කියන එකෙන් තමයි ඒක සැලකුවොත් නෙවෙයි. කීපතාවක් වුණාට පස්සේ තමයි හැම වෙලාවෙම අවදීන්නේ වල්මත් වෙච්ච අරමුණකට නම් නැවත ගණ්ඩත් බැරි නම් අරමුණට හිත එවනම් හිතන්න පුළුවන් තිබිලා තියෙන කෙලෙසික කියලා. නැත්තම් තීන මිද්දේ කියලා නැත්තම් නිදිමතට කියලා. අරමුණේම තිබිලා අරමුණ හැඟවි ගැනීම නිසා අරමුණ ලීන වීම නිසා ප්‍රසිද්ධ වීම නිසා අප්‍රකාශිත වීම නිසා ඉතක පාරට පැත්තකට ගිහලා ආපහු එනවා හැබැයි ඒ පැත්තකට ගිය වෙලාවේදී මොකද උනේ කියලා කිසිම මතකයක් නැහැ. නමුත් ආපහු වැටෙන්නේ අරමුණටමයි. එතකොට තේරුම් අරගන්න පුළුවන් මේ අරමුණ සියුම් වෙච්ච ගමනට සතිය සියුම් වෙලා නැතිකම නිසා හිත ලෝටා යamak වෙලා තියෙනවා. එතකොට අරිට වැඩිය වැඩි සතියකින් වැඩි මොකක්ද කියන්නේ? වීර්යයකින් හිතියොත් Tamanට උඩු හිතේ ඉඳලා යටි හිතට භාවනා මාරු වෙන හැටි දැක ගන්න පුළුවන්. මේ භාවනා උඩු හිතයි යටි හිත අතර සෙල්ලමක් යන්න හදන්නේ. උඩු හිත පිළිබඳව අපිට තියෙනවා පරිචයක්, අත්දැකීමක්, ඒ සිටියම ඇඳලා තියෙන්නේ. යටි හිත පේන්නේ. ඒ යටි හිතට බහින වෙලාවේදී අන්ධ බන්ධ කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හඳ පොළොව වටේ දවස් 28ක සැරයක් කරකිනවා හඳ ඒ අතරමැද එක රවුමක් කරගෙන. ඒ නිසා හැමදාම හඳ පොළොවට මුණ දාලා තියෙන එක මුණ තමයි. එහා පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා පොළවේ ඉඳගෙන හඳ මැප් කරන්න බෑ. හඳ සිටියන් අඳින්න බෑ. ඒ මොකද හේතුව හැමදාම එක පැත්තමයි මූණ දාගෙන ඉන්නේ. නමුත් ඉස්සර නම් හිතුවා හඳ නිකන් තැටියක් විතරක් වෙන්න ඇති කියලා දැන් දන්නවා ගෝලයක් කියලා. දන්නවා කිව්වට එච්චරම දන්නේ නැහැ. ඒකත් නිකන් හිතනවා විතරයි. ඒක අල්ලන්න ඕනේ නම් අපිට පේන මොනතු කොච්චර බලලා හිටියක් බෑ. ඒ වගේ තමයි අපේ උඩු හිතේ උඩු හිතයට හිතත් බෞද්ධ විග්‍රහයක් නෙවෙයි. අපි සිටියම් කරන්න හදන්නේ මේ උඩ පොඩි කොටසක. උපමාවක් විදිහට මේක ඔය බටේර මානසික විද්‍යාවේ ප්‍රියා වෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ අයිස් කැල්ලක් වතුර දාපම අයිස් කැටෙන් 10න් එකක් වතුරට මතු වෙනවා 10න් 9ක් වතුර යට තියෙන්නේ. ඒකේ අපේ හිතේ ක්‍රියාත්මක වෙන කොටස 10න් එකයි. ඒක තමයි මේ ඔක්කොම සෙල්ලම් තියෙන්නේ. ඇඳුනුන් දැන ගැනීම ඔක්කොම. යට තියෙන 10ට 9 ඒකට යනකොටම හිත අන්තපන්ත වෙනවා, නිදිමත වෙනවා, ක්ලාන්ත වෙනවා, බය වෙනවා, තක්බීර වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක අදාළ නැති කරලා ඒක ගුප්ත පැත්තක් ඒක ගුඩ පැත්තක් කියලා අපි කියන්න හදනවා. නමුත් අපි මේ දන්න 110 අල්ලගෙන තමයි අපි මේ ඔක්කොම මේ පඬිසකම් කතා කරන්නේ. භාවනාවේ කරන දන්නේ දන්නේ නැති 90ට හිත බස්සනවා. ඒ බස්සන සංක්‍රාන්ති අවස්ථාව මායාකාරී. අවුරුද්ද සංක්‍රාන්ති අවස්ථාව තියෙන නොනගති කියන එක. අනේ නොනගතේ යනකොට නිින්දක් කරා වගේ එකක් කරා තමයි යන්නේ. හැබැයි මේකේ තියෙන ලස්සන තමයි සරුවචනස අපිට පහනක් දීලා තිනවා මෙන්න මේ නිින්දෙදී මේ පහන අරන් බලන් ඒතර උඹට යටිහිතට ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි ලස්සනයි ඒකේ ආධ්‍යාත්මය. යටිහිත වශයෙන් අපි ඔක්කොම එකයි. යටිහිත වශයෙන් සම්පූර්ණ මනුස්සකම විතරයි තියෙන ඥාන පිටිම ගමක් පැවිද්දක් කොහෙද මොකක්ද? අර මතුවෙච්ච 10න් එකේ තමයි ඔක්කොම උස මාත දිග පළල ගෑනු පිටිමි ඔක්කොම තියෙන්නේ. ඕකේ තමයි දේශ සීමා අරගල, රණ්ඩු සරුවල්, ප්‍රේම ජවනිකා ඔක්කොම ටික තියෙන්නේ. යටිහිතට ගියා නම් මානවයා මානව මනසට විවෘත වෙනවා. එදාට ඉතින් පුදුම හිතෙනවා අපි මේ පොඩි කොටසක් අල්ලන මොන්න තරම් මේ රණ්ඩු සරුවල් කෙරුවට අර යට කොටසේ කිසිම රණ්ඩුවකුත් නැහැ. විශාල දැනුමක් තියෙනමුත් එතෙන්ද යන්න ඒ গুপ্ত භාවයක් ගුඪ භාවයක් තියෙනවා. ඒ গুপ্ত භාවයේ ගුඪ භාවය හරහා යන්න මේ රූපාරම්මණය පවතින සතියමදි. රූපාරම්මණය සතිය ගෙවෙනකොට රූපේ ගෙවෙනකොට නිමිත්ත ගෙවෙනකොට අනිමිත්තේ සතිය පැවැත්වීම හරහා අනාරම්මණයේ සතිය පැවැත්වීම හරහා තමයි අපි මේක හරහා යන්න තියෙන්නේ. ඒක මේ වගේ භාවනා වැඩමුළුවකදී පොඩි හඳුනාගීමක් අපිට කරන්න පුළුවන්. අඳුනා දුන්නට ඒක අගය කරන පිරිස ලක්ෂයකට එක්කෙනෙක්වත් නැහැ. ඔක්කොටම මේක වෙන්නේ කල කල කලංචය, කලකලංචය, කලබලයක් මොකද වුණා වක්කාරයට ආවා වමනේ ගියා බඩේලී ගියා කියලා තී චෝදනා කරනවා. බඩේලී යනවනම් වැඩේ සිද්ධ වෙනවා කියලා විතරක් මට කියතේ. අලකලංචයක් ආවනම් වැඩේ හරි. කට්ටිය වෙලා තියෙන්නේ මේ ඕම් පොඩ්ඩක් ඉන්න කියලා ගෙදර යන්න ආන වෙලාවට. ඒ නිසා මෙතනින් එහාට යන්න නම් කය සහ ජීවිතය පිළිබඳ ප්‍රේමේ තියලා එන්න වෙනවා. මගේ භාෂාවෙන් කියන ගිහිල්ලා එන්නම් කියලා බෑ. යන්නම් කියලා එන්න ඕන්න වැඩේ කරලා දෙන්න පුළුවන්. ඕගොල්ලෝ තියෙන අවුරුද්දෙන් පස්සේ ගෙදර යන්න බලන්නේ නැත්තේ. එතකොට මට සාතික වෙන්න බෑ. මේ යටපැත්තට ගිහිල්ලා පෙන්වන්න පුළුවන් වේද කියලා. ඉතින් පිටිපැත්තට යටපැත්තට යන්න ලෑසි නම් මේ උඩ 110 පුදන්න බලාගෙන ඒ ඇත්තට මේක ගන්නෙත් නෑ ඒක නිකන් අතට ඇපේට තියා ගන්නවා. අපව යනකොට දෙනවා ඔව කවුද මේ කුණු කන්දලේ තියාගෙන මේ කවුරක්වත් නෑ. ඒ ටිකටවත් මේක අතාරින්න කැමති නැති නිසා අපිට අර හිත ලීන භාවයටපත් වෙගෙන එනකොට අවදි වීම ගෝඩ වෙලා තියෙනවා. গুপ্ত වෙලා තියෙනවා. නමුත් ඒක ඒ ඔය කියන යටි හිතට නැත්නම් අපි කියන අසංස්කාරයට එහෙම නැත්නම් අසම්පජානයට යන්න පුළුවන් නේ මනුස්සයට විතරයි. මෙන්න මොන්නම භාවයකට ගියත් අපිට ඒ අවස්ථාව නැහැ. ඉතින් මේකෙයි මේ අපි දන්න කොටසේ, මනසේ දන්න පේන කොටසයි, තීසං කොටසේ කිසි වෙනසක් නැහැ. ඒක ඔක්කොම නිකන් සාමාන්‍ය ඕන කෙනෙකුට ගන්න පුළුවන් එක. ඒක හරහා අර නොදන්න කොටසට, අහුවෙන්නේ නැති කොටසට යන පාර තමයි විපස්සනා වෙ තියෙන්නේ. ඉතින් ඒක යනකොට පුදන්න බලාගෙන යන්න ඕනේ. ඉතින් වාසිය තියෙන දවසට ටික ටික පුරුදු කර කර යන්නේ. ටිකක් ගෙනිනවා, ආයෙ ගෙනිනවා, ආයෙ ගෙනිනවා, ආයෙ ගෙනිනවා. එimheම හදාන දාන කියලා යාර පැත්තට ගියොත් ඒක සාමාන්‍ය වචනින් කියන්නේ කියන්නේ නිමිත්ත නැති වුණත් සතිය කැඩෙන්නේ නැහැ. නිමිත්ත ගන්න සමාධිය කැඩෙන්නේ නැහැ. අරමුණ නැති වුණත් සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා අරමුණ ගෙවිගෙන එනකොට දැනගන්න ඕනේ ඔන්න දැන් ගිනියන්න හදන්නේ මෙතෙක් නොගිය පැත්තකට ඒකට අපි අපි හිතව වීරව සූරව තීරව මොන තියලා ඒක අපි පිළිගන්න යනවද නැත්නම් තර්ක හිතට ඉඳ දීලා ආපහු වහියුස් මැන්න ඇද්ද කරලා ආපහු ප්‍රකෘති ලෝකයට එනවද කියන එකයි තියෙන්නේ. ඔය කෙලෙස් සහිත නින්ද සහ කෙලෙස් සහිත නින්ද විස්තර කරනකොට ඒ කෙලෙස් සහිත නින්දට යෑමට පෙරහුරුවක් අවශ්‍යයි. ලෑස්තිලා යන්නත් ඕනේ. අසුවිරු ඥාන තියෙන්නත් ඕනේ. අත්තරති රාශියක් තියෙන්නත් ඕනේ. එතකොට විතරයි අපිට ඒ දේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉන්නේ ඒකත් සම්පූර්ණ අහම්බෙකින් සිදුවෙන එකක්. හරියටම මේක කරලා දෙන්නම් කියලා සාතික් කරන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ශබ්දවල පහුගිය දවසක ශබ්දෙට සතිමත් වුණා වගේ වුණා ඊට පස්සේ ගොඩාක් සූක්ෂමව ඇතුළට ගියා සූක්ෂමව ඊට පස්සේ දෙකටම යන් දෙන්න පුළුවන් විදිහට වුණා. දවස් 3-4ක් විතර ඒ විදිහට වුණා. හරිම සහැල්ලුයි හරිම ඥානවන්ත තැනක් වගේ එතන දැනුණා. ඊට පස්සේ ආවින්හස අර පිටින් ආව දෙයක් නිසා මේ කයට තියෙන ගොඩාක් සහැල්ලු දැනෙච්ච එක වම් පැත්තේ සියලුම ඉන්ද්‍රියන් නිකන් තද වෙන්න ගත්තා. නල්ල පැත්තේ ඉඳන් බඩ පැත්තට එනකන් තද වෙන්න ගත්තා. ඊට පස්සේ මම භාවනා කරලා අමාරුවෙන් භාවනා කරලා සෑහෙන දුරට ඒවා ලිහිල් කරගත්තා. ඒ වුණාට ස්වාමීන් තව මේ බෙල්ල වගේ එහෙම ඒක ලිහිල්ුනේ නැහැ ඔළුව මැද්ද එහෙම හයියක් තේනවා භාවනා කරනකොට ඊට පස්සේ ඊයේත් භාවනා කරනකොට ලොකුවට නිකන් ඔළුවේ කැක්කුමක් වගේ ඉඳ ගත්තාට භාවනා කරන ගොඩක් වෙනදට වැඩිය මෙහිදී ගොඩක් සූක්ෂම තැනට යන්න බැරුව හිටිය අර කලින් තිබිච්ච තැනට මෙහිදී ඊට වැඩිය ටිකක් යන්න පුළුවන් සමදිවන හොඳට සතිමත් කියලා තේරෙනවා. එනතේ සූක්ෂම තන බෑ. යන්න කයට සැහැල්ලුවක් නෑ මේ වම් පැත්තේ. දකුණු පැත්ත තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඒ ඒ සූක්ෂම තැනට යනකොට අර යනවා එනවා නිසා ටිකක් අර ඔළුවේ තියෙන අර තදවීම නිසා නිකන් කැරකිල්ලක් වගේ ඇවිල්ලා ගොඩක් ඔළුවට අමාරු වුණා. සල්නසේ ඒ තදවීම දැන් ගොඩාක් අඩු කරගත්ත මම ශරීරයේ තියෙන ඔළුවේ තියෙන ඒවා ඉතුරු ටික කරගන්න මේ මට ටිකක් අමාරුයි වගේ තේරෙනවා. දැන් තදගතිය දකින්න මෙතක ඔළුව කටබඩ කියලා අල්ලන්න පටන් අරගත්තොත් ඉතින් ඒ තදගතිය වැඩි වෙනවා. මේක තදගතිය මේක පහළු ගතිය තදගතිය හැලු ගතිය දෙකම එකයි. ඒකේ අරක හොඳයි මේක නරකයි කියන දේවල් එකයි. ඕකේ සහැල්ලුවයි දෙකක්. ඒක නිසා අමාරුවක් දැනෙනකොට ඒක මේ කයේ අමාරුවක්, කටේ අමාරුවක්, බඩේ අමාරුවක් නැතු අමාරු වශයෙන් දකිනවා. තද ගතිය වශයෙන් දකිනවා. උණුසුම් ගතිය වශයෙන් දකිනවා. මේකට සැහැල්ලුයි, මේකට තද වෙනවා කියලා ධාතු ස්වභාව ගන්නවා නම් නඩුවක් උතර නැහැ. අපි දැන් වෙලා තියෙන කොටසක් හොඳයි කියලා තියෙනවා කොටසක් ශාරීරික වශයෙන් ගන්න තියෙනවා කොටසක් පිට වශයෙන් ගන්න තියෙනවා එතකොට අපි නිකන් දේශ සීමාවක් හදාගෙන දේශ සීමා අරගලයක් තියෙන නිසා ওই විදිහටම දිගට කරගෙන යන්න කරගෙන යනකොට දැනට ලැබලා තියෙන යම් යම් මේ හොඳ අත්දැකීම් දිගේ තර්ක මනසින් නම් නෙවෙයි කටයුතු සිද්ධ වෙන්නේ කරහුරු වෙයි. කළ පුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද කියලා එකක් තියෙනවනේ. පුරුද්දට යන්න හිතලා කරන තාක්කල් ඔය කටබඩ නාතය හරි වැරදි හොඳ නරක වැටෙන තාක්කල් ඔය ප්‍රශ්න තියෙනවා. කරගෙන කරගෙන යනකොට නිකම්ම මේ සහැල්ලු ගතිය දැනෙන දවසේ තේරෙයි ආ දැන් නම් තත්ව ගතිය නෑ කියලා. අරින් අරින්න බෑ. අරින්න හිතන හැම වෙලාවකම ඊට පටල වෙනවා. ඉතින් නිකන් ඩඟ වැටෙන්න පටන් අරගෙන නිසා නැවත නැවත කිටිල්ලෙම තමයි ඔකට ඊට අදා ගන්න. ධාතු විදිහට මෙනෙහි කරනවා. එතකොට තමයි අර මෙච්චර කල් ඒ දැන් දවස් 10කට වගේ ඒ ප්‍රශ්නේ වෙලා ඒ තැහැල්ලු ගතිය ගත්තෙත් එහෙම තමයි. එනිසා ওই විදිහටම විශේෂ ක්‍රමයක් හෝ විශේෂ සමීකරණයක් ඇත්තේ නැහැ. නැවත නැවත කිරීමෙන් මේ අනිසි යෝගය නිසි කර්ම යෙදෙනකම් කර කර කර ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. හොඳයි අපි අරගෙන තියෙන අපයකට පොඩක් වැඩි කාලයක් ඒ නිසා අපි මෙතන පටන් වෙලාව අරගන්නේ සක්මන් භාවනාව සඳහා මේ අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරද්දී වම දකුණ කියලා බලනවට වඩා මේ ඔසවනවා යවනවා තබනවා කියන එකේදී අර හිත සමාධි වෙන ගතිය වැඩි වැඩියෙන් දැනෙනවා. දැන් ඒක කරනකොට ස්වාමීන් වහන්සේ නිින්ද යෑම අඩුවීමක් එහෙම වෙනවද කියලා දැන් නිින්ද යන ගතිය අඩුයි තියෙන එකට අපහසුවක් දැනෙන්නේ මේ දැන් කරන්නේ අර ඒ විදිහටයි අර ඔසවනවා යවනවා තබනවා කියන එක මේ ඒ අතර සම්බන්ධතාවයක් තියෙනවද කියලා දැනගන්න අවශ්‍යයි. නිින්ද යම් පිළිබඳ ප්‍රශ්නයක් දැන්න නැහැ නේ. නිදින්ද යනවා අඩුයි කියන එකයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ ඇඟට අපහසු. මනේ තිනින්ද යන එකද ඇවිල්ලා රෑ නිදා ගන්න එකද? රෑට නිින්ද යන එක අඩු ගතියක් තියෙන්නේ. මේ අර සක්මණෙන් සමාධි වෙන ගතිය දැන් වැඩි. ඒකට රෑට නිින්ද යන්නේ නැති එක Taman දකින්නේ කරදරයක් අමලියක් විදිහට නැත්නම් වාසියක් විදිහට. නෑ අපහසුයක් විදිහට දැනෙන්නේ නෑ. මේ අර ඒ අතර සම්බන්ධතාවයක් තියනවාද කියන එක. බලන්න ගියොත් ප්‍රශ්නයක් මතුවේ. ඒ අනන්තයට බබා අඬන්න නැත්නම් වැඩේ කරගෙන යන්න. ඒක සම්බන්ධතාව බලන්න කිව්වොත් එහෙම ඒ දෙකම කරන්න බෑ. මේ යන්නේ එකට යන්න ආරෙන්න අනිතික සමාධියත් එක්ක කතා කරනකොට මගේ ඇඟ රිදෙනවා සතිය ගැන කතා කරන්නේ. මේ සමාධිය ඕක කැඩිච්ච දවසේ වහ කරනවා. ඉතින් බලන්න මේ සතියට හතියට වාසි කොයි විදිහටද කියලා සතිය තියෙනවනම් මම සමාධිය තාතික කරලා දෙන්නම්. සතිය ඉක්වල සමාධිය අල්ලන්න කියලා දවසේ ඒක නැති වෙච්ච දවසේ විශාල චිත්ත පීඩාවකට එනවා. ඒකට මට වගේ කියන්න බෑ. ඒ නිසා වම දකුණ කෙරුවත්, සෙවීම යමිතම කෙරුවත් සතිය දියුණු කරන්නේ නැත්නම් එලඹ සිටීම තියෙන්නේ කොයි එකේද කියලා බැලුවොත් ওই ප්‍රශ්නත් උත්තරත් වලට උත්තර ලැබෙයි. සමාධිය ඉස්සර කරන කියොත් අනිවාර්යෙන් බොරුවලක වැටෙනවා, තල්ල කඩා ගන්නවා, උඩ පයින්න කියලා පස්ස බිම යන ගන්නවා කියන එක වචන තමයි මට කියන්නේ. එනිසා මේ මේ වැඩ පුළුවම තියාගෙන ඉන්න සතිය වඩන එකක් විදිහට සමාධියට ට්‍රැක් එක මාරු කරාට මගේ ට්‍රැක් මාරු වෙන්නේ නැහැ. මට ඇහෙනකොටම කරප්පම් වගේ නිකන්. සමාධි කියන වචනේ ඇහෙනකොටම මට නිකන් කරප්පම් වගේ. ඇලර්ජික්. ඉතින් සතිය තිබුණොත් සතිය හරහා සක්ම සමාධියේ මට ඒකට ඊර්ෂ්‍යාවකුත් නැහැ. ඒකට යන්න දෙන්න. ඒ නිසා නිතර බලන්න තමන් කරන දේ පිළිබඳ එළඹ සිටීම අප්‍රමාදය එහෙම නැත්නම් උත්සන්න ආසනෝ දේදී බලන ගතිය නිදිමතුන ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් අපිට පාලනයක් තියෙනවා. සමාධිය කියන සීනි බෝල එකක යන්න පටන් අරගත්තොත් ඉතින් ඕක නැති වෙච්ච දාසේ ලොකු චිත්ත පීඩාවකට. ඒ නිසා හැම වෙලාවෙම සතිය ඉස්සර කරගෙන යන්න. එතකොට ওই ප්‍රශ්න වලට උත්තර ඇත්තටම ඒක ඇතුළෙම යාන්ත්‍රණයකින් අන්තර් සම්බන්ධතා පේන්න පටන් අර ගන්නවා. සමාධිය කියලා කියන්නේ නිකන් මෝහා කරන දෙයක්. මේ සතිය කවදාකවත් මෝහා කරන්නේ හොඳට හෙලි කිරීමේ කෘත්‍ය කරලා දෙනවා. නිසා මට පේන්නේ ඉච්චර ප්‍රශ්නයක් නෑ. හිතට මේක ගන්න එපා. පෙළගැස්වීමේදී හැම වෙලාවෙම සතිය ඉස්සරහින් තියාගන්න කියන එක විතරක් මම මතක් කරනවා. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.